දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි පුරුදු පරිදි අපේ ප්‍රශ්න විචාරාත්මක අඩපිළිවෙල සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ආර්දනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කළ දෙන විදියට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පළවෙනි අපිට ප්‍රශ්න 17ක් පමණ අද ලැබී තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස ඊයේ සහ අද උදේ මගේ සක්මන් භාවනා අත්දැකීම් මෙසේය. পায় පොළවේ ගැටෙන විට পাයේ මොලොක් බව, පොළවේ තද ගතිය, පටවි පටවි ලෙස ගැටෙන බව මෙනෙහි කළෙමි. මෙහිදී ලේවක්ක හැර සම්පූර්ණ පතුල පොළවට තද වී එහි හැඩයට ෆ්ලැට් වන ආකාරයෙන් මෙනෙහි කළෙමි. එමෙන්ම සමෙන් ඇතුළත ලේද ඒ හැඩයට තෙරපි යන අයුරු ආපෝසා ආකාශ ධාතුව. වරහන් තුල මේ වායෝ ධාතුවද ආකාශ ධාතුවද දෙකම ද යන්න මට නොතේරේ. එසේ ආකාශ ධාතුව වශයෙන් දුටු වෙමි. නැවත පය එසවෙන විට පයේ සමද ලේද ක්‍රමයෙන් පෙරහැඩයට පත්වන අයුරු හා ආකාශ ධාතුව තුළ ඉදිරියට ගොස් නැවත පොළොවට තදවන අයුරු මෙනෙහි කළෙමි. සතිය බොහෝ දුරට හොඳින් පිහිටියේය. සිතුවිලි ඇතිවවත් එවිට ශබ්දයක් සුවඳක් හෝ ඔබ වහන්සේ කලින් උපදෙස් දුන් පරිදි සෝත විඥානය හෝ ගාන විඥානය ලෙස මෙනෙහි කරමි. මේ ධාතු මනසිකාර ක්‍රමයේ පිළිබඳ වැරදි ඇතොත් නිවැරදි කර පහදා දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ විදිහට වැටේනවා නම් ඇත්තට මෙනෙහි කරන්න යෑම ප්‍රශ්නයක් වෙනවා. මෙනෙහි කරන්නේ නැතුව විශේෂයෙන්ම පටවියාපෝතේජෝ කිසි විදිහට මෙනෙහි කරන්න එපයි කියලා කියනවා. ඒ වගේ මේ පරමාර්ථ ධර්ම කිසිම දෙයක් මෙනෙහි කරන්න යන්න ඕනේ. එතකොට වෙන්නේ අර භාවනාවේ ස්වභාවික වර්ධනයේ බාධා වෙනවා. ඒ නිසා අනවශ්‍ය වෙලාදී මෙනෙහි නොකර නැවත නැවතත් ඒක පේන්න දෙන්න. එතකොට නැවත නැවත පෙනීම හරහා Tamanට විශ්වාසයක් ඇති වෙනවා. මෙනෙහි කිරීම විතරයි කියන කියන්න තියෙන අහලා තියෙන ප්‍රශ්නේ ඒකටමයි. මෙනෙහි නොකර ඉන්නවනම් වඩා හොඳයි කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාවේදී හෝ සාමාන්‍ය ගමනක් යාමේදී සතියෙන් ගමන් කිරීමට নিরතුරුවම සිත පෙළඹෙයි. මුල් අවධියේදී සටහන් කිරීම කළද ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සටහන් කිරීමක් නොකළද විටක පාද චලනය වෙන ආකාරයේද තවත් විටක යටිපතුලට සංවේදනයේ දැනේ. මෙලෙස සටහන් නොකර සක්මනේදී සතිය පවත්වා ගැනීම දින 3ක සිට පුහුණු කරමි. මින් ඉදිරියට යාමට කළ යුතු දේ පිළිබඳ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම බලාපොරොත්තු වෙමි. දෙවැනි ප්‍රශ්නය විඥානය යන්නේ තේරුම තේරුම් කර දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සටහන කියන වචනේ සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙනෙහි කරනවා එහෙම නැත්නම් ලේබල් කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියනවා මිසක් සටහන් කරනවා කියන වචනේ ඒකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ කරමින් ඉඳලා නොකරන තැනට යන එක තමයි භාවනා ඉදිරියට සිද්ධ වෙන්නේ. ඒක නිසා පරියන්කේ හෝ ධක්මනදී මුලදී මෙනෙහි කිරීම කරලා ටික වේලාවකින් නොමේ මෙනෙහි නොකරම යන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒක නිසා මේ අවශ්‍ය වෙලාවෙදී මෙනෙහි කරන්න දැනගන්න ඕනේ ඕනේ නම් එහෙම නැත්නම් ටික වෙලාවකින් මෙනෙහි නොකරම යන්න පුළුවන්. තත්ත්වය තමයි මේ භාවනා විදිනුවක් කියලා පෙන්වන්නේ. දෙක විඥානය කියලා කියන්නේ මේ දෙකක් වෙන් කරලා දක්වන එක තමයි විඥාණයෙන් කරන්නේ. ඒක සංඥා, විඥාන, ප්‍රඥා කියන චෛසික තුනේම යම් ප්‍රමාණයකට පේන පෙන්නනවා. සංඥා, විඥා, පඤ්ඤා කියන තුනේ වෙන් කරලා හඳුර ගන්නවා. ඒ නිසා ආරම්භයේදී මෙනෙහි කරන වේලාවේදී වෙන් කරලා හඳුනා ගැනීම කරනවා. ටික වේලාවකින් මෙනෙහි කිරීම නැතර කරලා සමස්තය හඳුනා ගන්නකොට තමයි අපි මේ විඥානයේ කෘත්‍ය විඥාණයට තනක් දීලා තමයි වැඩේ පටන් අරගන්නේ. ඊට පස්සේ ක්‍රමයෙන් විඥාණය නිෂ්ප්‍රභ වෙන්න ගන්නවා. මෙනෙහි නොකිරීම හරහා ඉතින් ඒ විදිහට තමයි මේ අවස්ථාව හැටියට විඥාණය විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට වැඩි ටිකක් ගැඹුරු දෙයක් එක විස්තර කරලා ඉවරයක් කරන්න පුළුවන් දෙයක් මේ මේක යෝගාවචර මට්ටමේ මේ ප්‍රමාණවත් වෙනවා කියලා මම හිතනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සටහන් කිරීම කළා ඊට පස්සේ යනකොට කියන්නේ කකුලේ මූවමන්ට් එකයි ඒ සෙන්සේෂන්ස් නිකන් නෝට් කරන්නේ නැතුව ඒක දැනෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්න කියලායි මගේ ඔය ඊට පස්සේ තමයි අතරම දක්වන පටන් ගන්නවා කියන්නේ ඊට පස්සේ තමයි. ඒ අර මෙනේ කරමින් යනකම් අපි ඒකට සූදානම් කරනවා. ඊට පස්සේ බලන්න කොච්චර වෙලාවක් ඒ සක්මන් සක්මණෙන් පිට නොයවා හිත පාත්තගෙන යනකොට Tamanට කිසිම හැසිරවීමක් නැතුව මම නැතුව මෙනේ කිරීමක් නැතුව මේක කෙරෙනවා නම් ඒක තමයි සක්මණේදී සිද්ධ වෙන්නේ. ඒකට තියෙන්නේ හේතුඵල ධර්මයක් විතරයි. ධාතු මනසික ආරේකේ උලගක් වෙනවා, අඹදල්ලක් හෙල්ලෙනවා එච්චරම. ඊට පස්සේ මමෙක් කරන කෙනෙක් මමක් කරන දෙයක් ඇත්තේ නෑ ක්‍රියාවලියක් විතරක් පේනවා. එතකොට ආතතියක් එන්නේ නෑ හිතට. කලං කොමිට් වෙන්නේ නෑ කිසි දෙයකට. දේ බලාගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. ඒ නිසා මම මොකද කරන්න ඕනේ කියලා කියන්නේ ආයතනයක් මම අරින් ගොණ්ඩයි ඉල්ලන්නේ. තේරෙනවද? ආයෙ මම දැන් මොකද කරන්නේ කියලා අහන එක ඔබ පැත්තොන් ගිල්ල තියෙන ඔබ පැත්තකට යන් කියලා මම යට කියන්නේ. ඇවිදිනවා පැත්තක ඉඳන් බලන් ඉඳිනවා වගේද? ඔව් ඒ කියන්නේ මේ gediy පිටින් ඇවිදිනවා. එතෙන් එනකන් අපි සක්මන හොයලා දීලා මෙනෙහි කරලා පුරුදු කරනවා. පුරුදු කරලා පස්සේ ඕටෝ පයිලට් එකෙන් දානවා. දැම්මට පස්සේ පේනවා මම යා අහනවා දැන් මම මොකද කරන්න ඕනේ? එයාට කියන්නේ කරවන ඔතන ඔය පැත්ත කරලා ඉන්නේ කියලා. එහෙම නැත්නම් යා නිෂ්ප්‍රභ කරලා දානවා. නිෂ්ප්‍රභ කරලා දාන පස්සේ විතරක් හේතුඵල ධර්මයක් වෙන්න පටන් ගන්නවා. මේ හේතු આવොත් මේ ඵලයේ ඇති වෙනවා කියන එක මිසක් ආ ඊට පස්සේ කරවන්නේක් නැහැ නිරීක්ෂකෙක් කරලා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි එක ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී සිත අරමුණේ පතිත වුණා පතිත වුණා බැසගත්තා යයි දැනෙන අවස්ථාව කුමන අවස්ථාවක්ද? එම අවස්ථාවේදී කළ යුතු දේ පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. දෙවැනි එක සාමාන්‍ය gedara dore වැඩ කරන අවස්ථාවල යෝනිසෝ මානසිකාරයෙන් සිටින විට එනම් පංච ඉන්ද්‍රියෙන් ගන්නා අරමුණු වලට සිත දුවන්නේ නැතුව මනසෙන් ලැබෙන සිත් වලට විතර්ක කරන්නේ නැතිව සිටින විට අත්විඳින්නේ අදුක්කම සුඛ වේදනාවයයි පැහැදිලි කර දෙන මෙන් වේදනාව දැයි පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. ඊට ඇත්තටම තමයි තීන්දුව කරගන්න ඕනේ අදුක්කම සුඛද කියලා සමහරලාට එහෙම ඉබේම වැඩ වෙනවා දකින්නට සතුට පහළ වෙන්නත් ඉඩ තියෙනවා. තව කෙනෙකුට බය පහළ වෙන්නත් ඉඩ තියෙනවා. හොඳට මේ දෙකම පදන් වුණාට පස්සේ තමයි දුකත් නැති සැපත් නැති අදුක්කම සුඛ වේදනාට එන්න තියෙන නිසා ඒක අදුක්කම සුඛ වේදනා කියලා පිටින් ඉඳලා විනිශ්චය කරන්න බෑ Taman දැනගන්න ඕනේ. කලින් කියපු විදිහට අරමුණට හිත පතිත වීම කියන එකට කියන්නේ අපි ආපాతගත වෙනවයි කියලා, මුලිච්ච වෙනවයි කියලා. එහෙම නැත්නම් ඇවනිවිං කියලා කියනවා. ඒක උනාට පස්සේ Tamanට වැටහෙන්නේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන කියලා කියන Tamanට අවශ්‍ය මාතුකාට ගියා අනිත් එකට ගියේ නැති බව තමයි තේරෙන්න පටන් අර ගන්නවා. ඒක හරියට මේ හවුසින් ස්කීම් එකට අපිට යන්න ඕන ගෙදරට ගියාට පස්සේ මේක තමයි ගෙදර කියලා දැන් අපි දාන්නේ. එතකොට පැටලිලා නැති බව තේරෙනවා. එතකොට එතකොට අසම්මෝ සම්මෝධාවක් නැහැ. මට යන්න ඕන තැන මේකයි ඒකට ගියා කියන එක වැටහෙනවා. එතෙන්ට යනකම් අපි දන්නේ තාම මේ අවශ්‍ය තැනට ගියේ කියලා. ඉතින් ඒක මේ ඇතුළත ඇති වෙන විශ්වාසයක් තමයි මෙතන තියෙන්නේ. යම් වෙලාවක අරමුණට ආපాతගත වුණොත් Tamanට ඕන තැනට ගියොත් සම්මෝසාවක් නැහැ. ඒක දෝ මේක දෝ කියන සැකයට ඇතුළේ යනවා. ඒ අරහා තමයි යෝගාවචරයට වෙරිෆයි කරගන්න පුළුවන් වෙන්නේ මට ඕන තැනට ගියාද කියලා. අපි දැන් යනකොටත් ගමනක් යනකොට අවශ්‍ය තැනට ගියාද කියලා දැනගන්නේ ඒ ගෙදර මිදුලට ගියාට පස්සේ තමයි. ඒ සතුට තමයි ආයක කාටවත් කියලා දෙන්න බෑ. ඒක Tamanටම වැටහෙන්න ඕනේ. ඒක නිසා කීපතාවක් කරලා බලන කරනකොට කරනකොට සම්මෝසාව නැතිවීම අන්දමන්ත භාවයක් නැතුව මෙතෙන් ගියා කියන විශ්වාසයෙන් තමයි ඒක වෙරිෆයි කරගන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස වසර කීපයක සිට එදිනෙදා වැඩේදී සතිය පැවැත්වීම සහ චිත්තානුපස්සනාව හැකිතාක් පුහුණු කරමි. වසර දෙකක පවන සිට මම මගේ සිතුවිලි දෙස third person කෙනෙකුසේ බලමි. ඒවා කොහොමටවත් මගේ ඌවමනාවට පහළවන ඒවා නොවන බවත් මා මම යයි සිතා සිටි කෙනා එහි නැති බවත් පැහැදිලිය. මේ නිසා සිතුවිලි අතර නිතරම තරඟයකි. මා සිතන දේ සහ මට ඉබේ සිතන දේ නිතරම ගැටීම මහත් වෙහෙසකි. උදාහරණයක් ලෙස රැකියාවක් කිරීම වැඩිදුර ඉගෙන ගැනීම යහළු මිතුරන් නිතර හමුවීම සාද පැවැත්වීම මට කොහෙත්ම රුචි නොවේ. ඒ දේ සම්බන්ධ උපේක්ෂාවෙන් කටයුතු කිරීමට සිටුවත් ඒවා ඊ타මාත්ම අපහසු කාරණා විය. කොටින්ම කියතොත් යම් උනන්දුවක් ඇති කර ගැනීමේ හැකියාව ඍණ මට්ටමක විය. මයිනස් මට්ටමක විය. මගේ යෝගාවචර මිතුරියන් පැවසුවේ මා ද්වේෂය අන්තයට ගොස් ඇති බැවින් මගේ භාවනා දෝෂයක් ඇති බවයි. කෙසේ වෙතත් මේ සිතුවිලි ගැටුමෙන් මා මානසික රෝගයක නොවි යන්තම් බේරුණේ අහම්බෙන් හමු වී ඇසූ වීරිය සම්බන්ධව ඔබ වහන්සේගේ දේශනාවක් නිසා වෙනි. එයින් පසු නීරස තිබියදී මේ කටයුතු කරගෙන කරන්නට යන්තම් ශක්තියක් ලැබින. දැන් රිට්‍රීට් එක ඉවර වෙන්න ලංවන විට සංවේගයක් දැනේ. මම නැති කරගෙන ගන්නට පැමිණියේද I felt like myself only here. සමාජයේ අනෙක් අවස්ථාවලදී මම දියෙන් ගොඩද ගොඩදැයි මාළුවෙකු මෙන් ෆිට නොවන ගතියක් දැනේ. මගේ ප්‍රශ්න දෙකට අනුකම්පාවෙන් පිළිතුරු ලබා දෙන ලෙස ඔබ වහන්සේගෙන් දෙපා නැමැති ඉල්ලමි. පළවෙනි ප්‍රශ්නය ලෞකික ජීවිතයේ මේ දේවල් අති නීරස වීම ඔබ වහන්සේ සඳහන් කළ විරාගය සහ සතිය දිනු වීම විය හැකිද? දෙවැනි ප්‍රශ්නය වසර ගණනාවක සිට පැවිදි වීමට දැඩි කැමැත්තක් ඇත පැහැර හැරිය නොහැකි පවුල් වගකීම් වලින් තාමත් බැඳී සිටිමි. නමුත් මගේ ඒකායන ප්‍රාර්ථනාව මේ ආත්මය තුළදී සතර පායනවත් මිදෙන්නට මඟ පාදා ගැනීමයි. ධර්ම මාර්ගයේ කැපවී ගමන් කිරීමටත් ලෞකික ජීවිතයේ සාමකාමීව පවත්වා ගැනීමටත් මේ විරාගයේ කොයි ලෙසින් පවත්වා ගත යුතුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ හිතසිතින් ප්‍රාර්ථනා කරමි. මේ විදිහට අපි ජීවත් වෙන සමාජයේ අපිට ඕන විදිහට පවතින්නේ නැති එක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඉතින් ඒක හැම චිත්තක්ෂණයකම වැටහෙනවා. ඒ නිසා සමහර විටක සමාජ අවශ්‍යතාවෙත් මත අපිට යම් යම් කෘත්‍ය කරන්න සිද්ධ වෙනවා. ඒ සුප්පාදේවි කියනවා සිංහ බාහුවේගේ මම සිංහයත් එක්ක කැලේ ඉන්න කැමැති. නමුත් දරුවෝ දිනක් කියනවා ශිෂ්ටාචාරයට යන් කියලා. ඒ නිසා පුතා කරේ තියාන යනකොට කියනවා දරුවන් හන්දා කරන්නේ බන්දා. වෙන කරන්න දෙයක් ඇත්තේ නැහැ. මගේ මනාපෙනම් කැලේ ඉන්න. දරුවෝ කියනවානේ ඉතින් ඒ නිසා ඒක කෙරුවටද ප්‍රශ්න නැහැ. ඒක දෙවැත්තක් තියෙනවා. ඒක තමයි මෙතන තියෙන ෆ්‍රික්ෂන් එක. ඒ ෆ්‍රික්ෂන් එක තමයි දුක කියලා කියන්නේ. ඒක දරා ගන්න බැරි එකක් නෙමෙයි. ඒක දරාගෙන හැම වෙලාවෙම මේකට අවදියෙන් ගත කරනවා නම් අපි ආයේ මේ සංසාරට ආයෙන එකක් නැහැ. මොකද ඇවිල්ලා කිසිම තැනක ස්පාසුවක් නැහැ. ඒ නිසා හැම තැනම තියෙන්නේ ඝර්ෂණය. ඒ ඝර්ෂණේ දන්නවා කියන්නේ සතියෙන් ජීවත් වෙන්නේ. දුක්ඛ සත්‍යමයි තියෙන්නේ. පෙළන ගතියක් තියෙන්නේ. ඒක තවන ගතියක් තියෙන්නේ. ඒකට වෛර කරලා වැඩක් නැහැ. මොකද අපි මේ වෙලාවේ සංසාරය ඇතිකරන පවු නැකිරුවාට කරන ලද පවු තියෙනවානේ. වගේ වෙන්න එපායි. ඒක මේ සලායතන පැවැත්වීමේ දුක. ඒ නිසා මේක දරා ගන්න බැරි එකක් නෙවෙයි. ඒක පපු යතුට්ටිය ගන්න ඉවසපම් පපුව කියලා අනේකයි තියෙන්නේ. ඒකට විරාගය කියලා විරාගය පවත්න්නේ කොහොමද කියලා ඒක එච්චරම මේ මේ මොකද්ද කියන්නේ ලොකු පාඨමාලා ඉගෙන ගන්න දෙයක් ඇත්තේ නැහැ. අපිට තියෙන්නේ මේ සමාජයේ හැදිලා තියෙන්නේ කවදාකවත් නිවන් දකින්න නෙවෙයි. මේ ලෝකේ හැදිලා තියෙන්නේ ඒකට නෙවෙයි. මේ මමයි නොහුරු තැනකට ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකේ වැරද්දක් නැහැ. ඒක 100%ක්ම හරි. මම නිකන් නරක දණ්ඩ ආපු මිනිසෙක් වගේ. ඒ නිසා මම දැනගන්න ඕනේ මගෙන් අලුතෙන් කර්ම රැස් නොවි මේකෙන් ගැටුමක් ඇති කරන්නෙත් නැතුව පුළුවන් නම් භාවනා නොකරපු කෙනෙක් වගේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් නම් සුපර්. මට මුලින්ම හම්බෙච්ච උපදේ තමයි කොච්චර භාවනා කරත් ළඟ ඉන කාටවත් දැනෙන්න අරින්න එපා භාවනා කරනවා කියන. ඉතින් ඉඳලා ඉట్లా ටිකක් පිස්සු කෙලින්න ඕනේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඉඳලා පිස්සු කෙලපුවා තමන්ටත් තේරෙනවා රයිට් හරි දැන්. කට්ටියට ෆිට උනානේ. ඊට පස්සේ ආයෙ ගිහලා නාලා සැට් වෙන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනා වார்த்தාව පරයන්ක භාවනාව කරන විට වේදනා දැනුණද එය මට කරදරයක් නොවේ. එම වේදනා මගේ කර නොගෙන සිටිය හැකිය. පරයන්කේ තුල ඉරියව්ව මාරු කිරීමටද අවශ්‍යතාවයක් ඇති නොවේ. සතිමත්ව සිටින අතර පරයන්ක කාලයේ නිමා වී ඇති බවත් ශබ්දයන්ගෙන් දැනගනිමි. එහෙත් නැගිට සක්මන් කිරීමට අවශ්‍යතාවයක් නැත. එම නිසා සමහරක් විට පරයන්කේ වැඩිපුර කාලයක් එසේම සිටිමි. පරයන්කෙන් මිදීම ආයාසයෙන් කළ යුතුය. මෙය සෑම පරයන්කයකදීම සිදු නොවේ. සමහර විටක පිරිස සමග එකට භාවනා කළ යුතු නිසා ආයාසයෙන් නැගිටිමි. මෙවැනි විටක පරයන්කේ ආයාසකින් නැගිට සක්මන් කළ යුතුයද? නැතිනම් සතිමත් බව පරයන්කය තුල තවදුරටත් ගෙන ගියාට කමක් නැතිද? ඔබ වහන්සේ පෙර උපදේශක් දුන්නා මතකයි. ඉරියව්ව වේදනාවකදී මාරු කිරීමේදී අවශ්‍ය දැයි අසන්න කියා. පරියංකයෙන් සක්මනට මාරු වීමට අවශ්‍යතාවයක් නැති බවක් දැනේ. සක්මන් භාවනාව ගැන අකමැත්තක් නැත. දෙවැනි එක සක්මන් භාවනා වார்த்தාව. සක්මන් භාවනාව ආරම්භ කර ටික වේලාවකට පසුව ඒ එක් ස්ථානයකට යොමු තිබුණු සිහිය බොඳ වී පසුව පුළුල් වී සමස්තයටම විසිරුණා වගේ දැනුනි. ඒ සමගම සක්මනේ දර්ශනය සක්මන් පතය මූවී එකක් මෙන් ඉබේටම දිගට දර්ශනය වන බවක් දැනින්න. තත්පර කීපයක් පමණ පැවතුණු මෙය පළමු වතාවට ලත් අත්දැකීමකි. මීට පෙරලත් අත්දැකීමක් වන වයින් කර බෝනික්ෙක් වගේ සක්මන ඉබේ වනවාට වඩා මෙය දැනීම අතින් වෙනස්ය. පෙර අත්දැකීමේදී පාද මාරුවන බව ගැන රළු දැනීමක් තිබුණු අතර අලුත් අත්දැකීමේදී දැනීම ඉතා සුළු විය. කෙසේද යත් එය හුදු දැකීමක් පමණක් වේවයි කෙසේ දෙයත් එය හුදු දැකීමක් පමණක් බවයි වෙන කිසිදු රළු හැඟීමක් නොවිය. ইহත කාරණා සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් යම් උපදෙසක් ලැබේ නම් මේ ආගයෙන්. දරුවන් සරණයි. ඔය සතිය නම් අපේ වඩා වර්ධනය කරගතිය එක ඉරියව්ව පිළිබඳව මෙච්චර ප්‍රශ්නයක් ඇති කරගන්න යන්න එපා. කොයි ඉරියව්ව මාරු වුණත් එකම ඉරියව්ව දිගට ගියත් සතිය පැවැත්වීම නම් අපි ප්‍රධාන කර්මාන්තේ කරගන්න තියෙන්නේ. ඉරියව්වකට බැඳෙනවයි කියලා කියන්නේ සතිය විවිධාංගීකරණය වෙලා නැහැ. සතිය තාම අතුයිටි විහිදිලා බැවිලා නැහැ. ඒක නිසා අතුයිටි හිදී වැවෙන්න නම් මල්පල හටගන්න නම් ඒක විවිධ හැලහැප්පීම් වලට ලක් වෙනවා. ලක් වෙනවා. ඒ ලක් වෙන දෙයට කරදර කරගන්නත් එපා. පරියන්කේ දිගට හිටියට ඒක ඇති ප්‍රශ්නකුත් නැහැ. පරියන්කෙන් ගිහලා සක්මනට යනකොට සතිය කැඩෙනවා කියන එකක් ද නැද්ද කියන එකත් බලන්න ඕනේ. ඒතර සක්මණේදී හම්බෙන සක් සතිය අට වැඩිය බොහොම විචිත්‍රයි. ඇස්ති කැරලා විවිධ ක්‍රියාකාරකම් කරද්දී. ඉතින් මේ විදිහට අර යම් ප්‍රමාණයකට වඩාගත් සතිය අර විදිහට විවිධාංගීකරණය වෙන්න දෙන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒකෙදි මේ ඉරියව්වකට හෝ කාලයකට හෝ තැනකට හෝ සතිය සීමා කරන්න යන්න එපා. ඒකට තවාණි වැටිච්ච වැවිච්ච පැලේ දැන් ප්‍රධාන භූමිය හිටෙවුවා වගේ ඊට පස්සේ ආ තනියම ජීවත් වෙන්න දැනගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස මට හැඟෙන්නේ ආනාපාන සති භාවනාව තමාගේ හිත හඳුනා ගැනීමට ෆන්ක්ෂනලි කරන පරිශ්‍රණයක් ලෙසයි. ආනාපානයට සිත යොමු කළ විට හිත අරමුණ ඔස්සේ යන බව හඳුනාගත හැකිය. ඒ බව දැනගෙන නැවත හිත ආනාපානයට යොමු කරමි. හිත යන වචනේ පාවිච්චි කළේ thought process එකටයි. ආනාපානයත් සීක්වෙන්ෂලි කෙරීගෙන යන thought process එකක්. ඒ නිසා භාවනාව thought process එක නිරීක්ෂණය කිරීමක් ලෙස හැඟේ. අභ්‍යන්තර හෝ බාහිර triggers thought process එක වෙනස් කරන බව හැඟේ. අභ්‍යන්තර කීවේ internal chatter. බාහිර කියලා කීවේ ප්‍රපංච ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගැනීම. සමාන පංච ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගැනීම. ස්වාමින් වහන්සේ මේ විදියට හිතන එක හරිද? කරුණාවෙන් පහදා දෙන්න. ත්‍රිලක්ෂණේ තරමක් දුරට දැකිය හැකියි. Nobody is doing it. It's a process, a continuously changing process. තේරුවන් සම්. ඒතර සතිය තේරුම් ගන්න වගේ යනවනම් ඔච්චර පටලවා ගන්න මොකක්වත් ඕනේ නැහැ. ආනාපානට අර්ථකථන දෙන්න යන්නත් ඕනේ හිතට අර්ථකථන දෙන්න යන්න ඕනෙත් නැහැ අභ්‍යන්තර බාහිර ඕනෙත් නැහැ අනිච්ච දුක්ඛ අනත් ඕනෙත් නැහැ සතිය ඉතරහට යනවා නම් එකක් වැටෙයි කවදාවත් ගැටුමක් එන්නේත් නැහැ, පටලැවිල්ලක් එන්නේ නැහැ. පටලැවුණා නම් සතිය නැහැ කියලා හිතාගන්න. සතියේ තරම සරල දේට කෙලින්ම යන වැඩක්. ඒ නිසා මෙතන තියෙන පැහැදිලිවම චින්තාමේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ වැනි චින්තාමේ යනකොට සතිය නැහැ කියලා නම් ගොඩ ඉඳලම කියයි. ඒ නිසා සරල වැඩේ කරාම ඉස්සරහට මේ සතිය මෝරල් ආවට පස්සේ ওই කියන කාරණාවට ඒකම උත්තර දෙනවා. ඒක ගැන විශ්වාසයෙන් නැතුව මේ කල්පනා ඥාන ඉස්සරහට දාන්න ගියොත් සතියේ අහිංසක වර්ධනේ බාධා වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න සතියේට අහිංසකව ඍචුව වර්ධනය වෙන්න දෙන්න. එතකොට ඔය කෘත්‍ය අවශ්‍ය තියෙන සැක දුරු වීම ඒකෙම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා දින 7ක භාවනා වැඩසටහනකට සහභාගී වූ ප්‍රථම අවස්ථාව මේ වේ. සක්මන් භාවනාවේදී වම් පාදයේ හා දකුණු පාදයේ එසවීම බිම තැබීම ලෙස අවධානය යොමු කරමි. සිත වෙන අරමුණු කරා යාම බොහෝ කෙමෙන් අඩු වීගෙන යයි. සක්මන් භාවනාවෙන් පසු පරයන්ක වේද පැමිණි පසු සිත එක්තෙන් කර ගැනීම පහසු වේ. පරයන්ක භාවනාවේදී මූලික කර්මස්ථානය වන නාසය අග හුස්ම ඇතුළු වීම පිටවීම නිරීක්ෂණය කරමි. හුස්ම කෙමෙන් අඩුවන බවත් මාගේ ශරීරයේ වම් පසට නැමෙන බවත් දැනුනි. මාගේ යටිකය නොදැනෙන තරමට මුලදී සැහැල්ලු වී පවතින අතර විනාඩි 30ක් පමණ ගත වූ පසු කකුලේ වේදනා දැනේ. මෙම දින 6 තුල අනිකුත් යෝගීන්ට මෙන් ආලෝකයන්ද විවිධ රූපද දක්නට නොලැබුණි. එම නිසා මාගේ භාවනාව තව තවත් දියුණු කළ යුතු බවට තේරුම් ගතිමි. දිනපතා භාවනාව පුරුදු කිරීමට අකමැත්තක් නොමැත සමායන. දිනපතා භාවනාව පුරුදු කිරීමට කැමැත්තක් ඇත. අඩුම වශයෙන් මේ සඳහා කොපමණ කාලයක් දිනකට භාවනා කළ යුතුද? ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝධී සුව ලැබේවා. ඔය මේ රචනයේ වුණත් ඔය භාවනා කියන වචනේ සතිය කියන එකෙන් ප්‍රතිස්ථාපනය කරලා රචනයේ නැවත ලිව්වොත් ප්‍රශ්න නැවත ලිව්වොත් Tamanටම තේරෙයි මේ භාවනා කියන වචනේ දාපු ගමන් පුදුමාකාර දුෂ්කරතාවයක් ඇති වෙනවා හිතට. පුළුවන් තරම් ඒක අයින් කළ සතියේ. තාවචර කොච්චර සත්‍යමත් වෙන්න ඕනද කියලා අහුවොත් කියන්නේ පැය 24කොත් විනාඩි 30ක් සතුටුමත් වෙන්න. ඒ කියන්නේ කාටද ලයිසන් දෙන්න පුළුවන් මේ වෙලාවේ සතුටුමත් වෙන්න එපයි කියලා. ඉන්න පැය 24මත් කළා පුළුවන් තව ටිකක් වැඩිපුර දාගන්න. ඒ නිසා ওই භාවනා කියන වචනේ ආපම පුදුමාකාර කොටු වීමකට, හිර වීමකට, ආගමකට බන්ධනේ වෙනවා. කොහොමද අපිට පුළුවන් වෙන්නේ භාවනාවෙන් සතිය දික්කසාද කරන්න. හරි අමාරු. ඒක නිසා මේක එහෙම කරගන්න පුළුවන් නම් ওই බර බරක්වත් වෙන්නේ නැහැ. තමයි තේරෙයි හැකි හැකි හැම වෙලාවෙදීම සතියෙන් කටයුතු කරන්න ගිහිල්ලා ඒකට ඕනේ නම් පස්සේ භාවනා කියලා නම දාගන්න. එහෙනම් මේ සතිය පුළුවන් තරම් වර්ධනය කරගෙන යන්න. එතකොට මේ කාර්යබහුල ජීවිත ගත කරන අයට ඇඟට නොදැනි තමගේ කාරණාව සිද්ධ වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා සෑම විටම හොඳින් අවබෝධ කර ගැනීමටත් ඒවා ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගැනීමටත් මම දැඩි උත්සාහයක් දරමි. සාමාන්‍ය ජීවිතයේදී නින්දට ඉතාමත් ප්‍රිය කරන මාහට මෙම වැඩමුළුවේදී කම්මැලිකමක් හෝ නිදිමතක් ආවිට සෑම විටම කුසීතය කුසීතය වීරිය වඩන්න කුසීතයා කුසීතය වීරිය වඩන්නේයි සිතෙහි නැවත නැවතත් දෝංකාරය දෙයි. එබැවින් පෙර කළ භාවනා වැඩමුළු වලට වඩා මෙහිදී භාවනාවට යොමු වීමට දැඩි උනන්දුවක් දක්වමි. ඊයේ දිනේදී දෙසූ ආහාර ගන්නා විට සතියෙන් ගැනීමටත් ආහාර ගැනීමේදී හැම කෑමක්ම බොන්න හැම බීමක්ම කන්න යයි කියපු දේ හිතට හොඳින් කාවැදෙනු නමුත් අද උදෑසන ආහාර ගැනීමේදී එක් ආහාර පිටක් 25 වතාවකට අධික වාරයක් හපා සතියෙන් ආහාර ගත්තෙමි. මෙහිදී සමහරක් විටක ඊටමත් ප්‍රබෝධයක් දැනුන නමුත් තවත් විටක වෙහෙස කර ගතියක් එපා වෙන සුළු බවක් දැනුනි. නමුත් වීරිය වැඩිවීමට නැවතත් සිත යොමු වුණි. ඉන්පසු උදැස්සන සිට තිබූ අධික නිදිමත නිසා නැවතත් නිදා ගැනීමට කුසීත විය. නැගිට වෙලා බැලුව විට ප්‍රමාද වී තිබුණ නමුත් ඒ පිළිබඳ කම්පා නොවේ. ඉන්පසු තිබූ සක්මනත් පරයන්කයත් ඉතා හොඳින් කිරීමට හැකි විය. ඔබ වහන්සේටත් සැලකිරීමෙන් හොඳයයි මගේ කුසීත බව අඩු කිරීමට දේශනා උදව් වූ නිසා ඒට ස්තුති කිරීමටද මේ අවස්ථාවක් කරගැනිමි. බොහෝ පිං තෙරුවන් සරණයි. ඔව් බත් පිටක් අපන වාර 20 පැනපු ගමන් කටේ තියාගෙන ඒකේ තියෙන සියලුම රසවල් කිරි රහට හැරෙනවා. ඒ නිසා කටට දාගත්ත ගමන් තමයි ඔය ඔය කුග්ගේ සෙල්ලම් ටික පේන්නේ. රසයි, ගඳයි, පාටයි ඔක්කොම ඔක්කොම හපාන හපාන විනාඩි 20 ගියාට පස්සේ කොයි කෑමක් කෑවත් ඒක දිකිරට හැර. ඒක නිසා වහකෑවත් ටිකක් ලහපල කන්න. ඒ වහගතිය ඉන්නේ නැහැ. ඒ කක කක යනකොට අර ආහාර කිචුකම යන්නේ කටට දාගත්ත ගමන් ඊගාව පිටක් දාගන්න ඕනේ ඊගාව පිටක් දාගන්න. නමුත් හපාල හපල කෑවොත් එහෙම කටේ ඔක්කොම රස හයක් තියෙනවා. ඒ හයම සම මට්ටමට එනවා. එතකොට ඒක ගිලිනකොට ඒකට අර කිචු ගහ වෙන්නේ නැහැ. අනිතික ඒක හොඳටම විශ්වාසයි දැන් දිර වීම හොඳට පටන් ගන්න තියෙනවා ඒ නිසා උගක් වෙලා හපනකොට ඇත්තටම අර උයන්න අපිට දෙන්න හදන මිහිරියාව නැති වෙලා යනවා ඒ නිසා අපි කරන්නේ ඉක්මනට ඉක්මනට ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා විශේෂයෙන් මේ කාර්යබහුල ජීවිතේ ඉන්නකොට උඟක් යනකොට එනකොට තමයි මිනිස්සු කකා ඉන්නේ. නමුත් සුන්දරට කාලා බලන්න මොන රස මොන රසය තියෙන එකක් කෑවත් මේ විශ්ව වාරයක් විශ්ව වාරේ පැනලා හපනකොට ඒක නිකන් කිරිරහට එනවා. ඉතින් එතකොට ඒ පාවෙන ගතියක් සාමාන්‍යයෙන් එනවා. ඒක යෝගාවචරයට ලාභයි. ෆුඩ් සයන්ස් කරන අයට පාඩුයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදෑසන පරයන්කේ ඊතා සාර්ථක එකක් විය. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි අතරක් නැති වැසෙන ශබ්දය චිත්ත විවේකයක් සහ සතියට අනුග්‍රහයක් ලෙස සලකා පර්යංකයකට පර්යංකයට වාඩි වුනිමි. හුස්ම රැල්ල වෙනදාට වඩා පහසුවෙන් හඳුනාගත හැකි වූ අතර හුස්මේ සියුම් හා ගොරෝසු ස්වභාවය වඩාත් කැපී පෙනුනි. සතිය බාහිර අරමුණක් වෙත යොමු වී නැවත මූලික අරමුණට පැමිණෙන්නේ අතරක් නැතුව ඇසෙන ශබ්දයේ තුලින් බව වැටහීමක් ඇතිවිය. පර්යංකයේ තුලදී දනහිසේ වේදනාවක් ඇති වූට ඉරියව්ව ලිහිල් කිරීමට පුරුදු වී සිටියත් මෙම පරියන්කේදී වේදනාවට වඩා හුස්මේ සතිය පිහිටුවීම පහසුවක්සේ හැඟුණු නිසා ඉරියව්වේ වෙනසක් කිරීමට අවශ්‍ය නොවනි. හුස්ම සහ අතරක් නැති වැසෙන ශබ්දයේ ගෙවි යනවත් සමග පෙරදීමෙන් විවිධ සංඥා ඇතිව නැති වී යන බව වැටහුණි. නමුත් පෙරදීමෙන් නාඳුනන පුද්ගල භාණ්ඩ රූප වෙනුවට මාගේ ළමා අවදියේ මතකයන් දැర్శණය විය. මේවා මතකයේ තිබූ විශේෂ අවස්ථා නොවුණු අතර විටින් විට මතුවී නැති වී ගියේය. උදාහරණයක් ලෙස පාසල් පොත් කාමර, පන්ති කාමර, රෙදි දොර රෙදි ගමන් කළ මාර්ගයේ දිස්විය. පරියංකේ අවසානයේ ඊටමත් ප්‍රමෝදයක් බවක් දැනිනි. ප්‍රශ්නය හුස්ම ගෙවි ගිය පසු ඇති වූ සංඥා සමග ගනුදෙනු නොවුවත් ඒවා හැඳිනගෙන හැඳිනගත හැකි වූයේ මාගේ ළමා කාලයට අදාළ දර්ශන ලෙසය. එසේ හඳුනා ගැනීම නිවැරදිද? දෙක primordial sound meditation white noise පිළිබඳව තරමක් කියවා ඇතිමොත් ඒ කිසිවක් ඔබ වහන්සේගේ උපදෙස් මෙන් පැහැදිලි නැත. මේ ඇසෙන ශබ්දයේ දිගටම පැවතුනහොත් සතිය පැවැත්වීම ඒ සමග කෙසේ දියුණු කළ යුතුදයි උපදෙසක් පතමි. ඔබ වහන්සේ සඳහන් කළ අමරාවති සම්ප්‍රදායට අයත් Sound of Silence පොත කියවීමට අදහස් කරගෙන සිටිමි. ඔබ වහන්සේගේ මේ සේවයට බොහෝසේ කෘතඥ වෙමි. තෙරුවන් සරණයි. ඒ ළමා මතකයේ මතක් වීම ගොඩක් වෙලාවට අර ප්‍රමෝද ජනක කරනවා අකුරු මැකී නැත කොළ ගැලවී නැත ඕඩි පුතේ තාමත් කියලා ඒ සින්දු ඇහෙනකොට මතක් වෙනවොත් කොහොමඩක්වත් එතන තියෙන්නේ සංඥාවට පණ දෙන එකක් තමයි. ඒ නිසා යම් වෙලාවක Tamanට තේරෙන පටන් අරගත්තොත් මේ තියෙන දේ සමස්තය දිහා බලා ඉන්නවා. කාන පානේ ගෙවිලා යන එක වෙන්න පුළුවන් නැත්නම් සවුන්ඩ් ඔෆ් සයිලන්ස් වෙන්න පුළුවන්. මේක සතිය තියෙන බාට ලකුණක් කරගත්තොත්. එහෙම නැත්නම් හුදේකලාව තියෙන බාට ලකුණක් කරගත්තොත්. මේක භාවනාවේ ලැබිච්ච එකක් නෙවෙයි. භාවනාවෙන් අනෙක් කරදර ඉවත් කරනකොට මේකේ ප්‍රകൃතිය මතුවලා එනවා. ඉතින් ඒක පුළුවන් තරම් දිනු කරන්න යනකොට කෙනෙකුට තේරෙනවා අපි මේ සමාජශීලී වුණොත් කුලයා කෙරේ බැඳිලා ගණයා කෙරේ බැඳිලා මේ විවිධාකාර කම්මාරාමතා බස්සාරාමතා ඝනසංගණිකාරාමතා ආදී රාමතාවෙන් වලට ගියොත් මේක අහන්න හම්බෙන්නේ නැහැ අපි මේ බුද්ධමාකාර වෙහෙසකටපත් වෙනවා ඒ නිසා පුළුවන් තරම් ඒ sound of silence කියන එක හුදේකලාවක ලකුණක් කියලා සෙනගක් එක්ක හිටියත් පුළුවන් තරම් Taman ඒ සද්දට අහගෙන ඉන්නවනම් කොඩි ගහක් යට හිටියත් කෙන්දකම් පොළේ හිටියත් Tamanට භාවනාව වගේ එකක් කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මේක භාවනා ප්‍රතිඵලයක් ගන්න එපා. නමුත් මේක වාසියට හරවගන්න මම මාත් එක්ක ගත කරන බවට ලකුණක් කරගන්න එකයි කරන්නේ. ගරු ස්වාමින් වහන්සේ උදේ පරියන්කේදී ලැබූ අත්දැකීමක් පිළිබඳව උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි. ආනාපාන සතියේ සිත යොදමින් හුස්ම ඉහළ පහළ යාම සිතෙන් මෙනෙහි කරමින් ආශ්වාස ප්‍රශ්වාස නාසයේ ඇතුල්වන තැන ගෑවිගෙන යන බව දනිමින් සිටියෙමි. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේද නාසයේ මුල ගෑවිගෙන යන බව නොදැනී ගිය අතර මනසින් ආශ්වාස ප්‍රශ්වාස වන අයුරු බලා සිටියෙමි. මේ වන විට සිත ඊතා විශාල වූ අතර ඒ තුල ආශ්වාස ප්‍රශ්වාස අරමුණ කිසිම බාහිර ශබ්ද වලින් බාධාව නොවන ආරක්ෂාකාරී තත්වයකට පත්විය. මෙසේ සෑහෙන වේලාවක් එසේ සිටින විට මනසින් දැක ගනිමින් තිබූ ආස්වාස ප්‍රස්වාස ක්‍රමයෙන් බොඳවන තත්යකට පත්වන බව හොඳින් දැක්කෙමි. යම් වේලාවකට පසු සිතේ ඇති වූ විශාල ප්‍රීතියක් මුළු කය පුරාවටම දුවන්න විය. ක්‍රමයෙන් කය දැනෙන්නට විය. මට සුවභාවයක් ලබා දුන්නේ සිතේ හා කයේ ඇති වූ මහත් ප්‍රීතිය නිසාය. මට අවදිභාවයක් ලබා දුන්නේ සිතේ හා කයේ ඇති වූ මහත් ප්‍රීතිය නිසාය. කයිතා සැහැල්ලු බවත් පැවති අතර භාවනා කාලයේ ටිකකින් අවසන් විය. මෙම தത്വයේදී සිත අරමුණෙන් අඛණ්ඩ සම්බන්ධතාවයක් ටික වේලාවක් නොතියුණු බව සිහි කරගත හැකිය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. භාවනා කරලා ඒ පුරුදු කරාට පස්සේ ආස්වාස් ප්‍රසවාස් දෙක සංසිඳනවා ඒක හුරු කරගත්තට පස්සේ සාමාන්‍ය කලබල තීදුණත් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රස්වාසයේ අග බලනද පළවෙනිම ප්‍රස්වාසයේ බැලුවත් දෙක බැලුවත් අර විශාල වශයෙන් සංසිඳන එකේ මයික්‍රෝ ලෙවල් එක හැම ප්‍රස්වාසයක් අගම සිද්ධ වෙනවා. ඇත්තටම ආස්වාසය අගත් සිද්ධ වෙනවා. ඒක ටිකක් අල්ලන්න අමාරුයි. ඒ නිසා ප්‍රස්වාසය අග බලන්න. ඒ නිසා මේ මට්ටමට ආපු කෙනෙකුට වාඩි වෙලා පරිසරයේ කරදරයක් නැත්තම් ප්‍රස්වාසය අග බලන්න පටන් අරගත්තොත් එකක් දෙකක් යනකොටම ওই කියන ප්‍රීතියට ওই කියන විවේකයට බොහෝම කෙටියෙන් එන්න පුළුවන්. මොකද අර දීර්ඝ වශයෙන් වෙන චක්‍රයේ ශුද්ධ අවස්ථාවක් තමයි හැම ප්‍රසආසයක්ම බිඳුවටම බැලලා තමයි නතර වෙන්නේ. නමුත් අපි මගට එනකොට අපේ තියෙන අර සූදානම්තිකම නිසා අවසානයේ බලන වෙනුවට ඊගාට එන එක බලන්න කලබල වෙන එකයි වෙන්නේ. ඒ නිසා හැම හුස්ම දෙකක් මැදම එහෙම නැත්නම් හැම ක්‍රියා දෙකක් මැදම හැම හිතවිලි දෙකක් මැදම හැම ශබ්ද දෙකක් මැදම ඔය කියන ගෙවන් වීම සිද්ධ වෙනවා. ඒකට ක්ෂය වෙනවා, වැය වෙනවා, විරුද්ධ වෙනවා කියන වචන පාවිච්චි කරනවා. ඒක සාමාන්‍යයෙන් මේ වැය වීම දක්නාසුළු භාවනාව, ක්ෂය වීම දක්නාසුළු භාවනාව, නිරුද්ධ වීම දක්නාසුළු භාවනාවට කියන්නේ කයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා කියලා තාම ගැඹුරු භාවනාවක්. මොකද අපි මෙතෙක් කල හටගන්න බල බල හිටපු જાතිය. සමුදේ හට සමුදේට කැමති වෙනවයි කියලා කියන්නේ දුකට කැමති වෙනවයි කියන එක. හට ගන්න හරියක් මේ ලෝකේ හට ගන්න දුක. ඡේ වෙනවා දැක්කනම් අපි දුකේ સમાප්තිය දකින්න පටන් ගන්නවා. ඉතින් ඒක ওই විදිහට ආනාපාන ගෙවීමෙන් දකින්න පුළුවන්. නැත්නම් ප්‍රස්වාසයක් හම හමාර වෙනතර බලන්න පුළුවන්. සිද්ධ වෙන ඕනම සංසිද්ධියක නිමාව බැලීම සාමාන්‍ය ලෝකයා සලකන්නේ මුස්පේන්තුවක් විදියට. සාමාන්‍ය ලෝකයා සලකන්නේ අවමංගල්‍යයක් විදියට. සාමාන්‍ය ලෝකයා සලකන්නේ සාමාන්‍ය අභද්‍ර දෙයක් විදියට. ඉතින් ඒක නිසා මේ සම්මුතියෙන් බාහිර යාමක් මේකේ සිද්ධ වෙනවා. හැබැයි ගිය කෙනාට තේරෙනවා ඔය ලෝකයා මොන අපිට උදව් කරුවත් නැතත් පිළිගත්තත් නැතත් ජීවීම දකින්න කෙනාට පුදුමාකාර උදේ ඉඳලා හැන්ද වෙනකන් ලක්ෂකොත් එකක් අවස්ථාවල් තියෙනවා ක්ෂේවීම දකින්න. ඒක නිසා ආනපන සම්පූර්ණයෙන්ම සංසිද්ධිව තමයි උගදෙනෙක් පොට අල්ල ගන්න තැන. නමුත් ඊට පස්සේ කියනවා ප්‍රස්වාසයේ අග බලන්න, පිම්බීම හැකිලිම කරනවා, හැකිලිමේ අග බලන්න. ඒතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා. මේ සංහිඳියාව, පස්සම්බණය, ප්‍රීතිය, හිත පළල් වෙන ගතිය හැම වෙලාවෙම තියෙනවා බලන්නේ නැහැ බලන්නේ නැති නිසා දකින්නේ. කයනුපසන වයනුපසන විදිහකෝ බලනවා. බලනකොට දකිනවා. ඒත් තව කෙනෙක් කියන්න පුළුවන් මම බැලුව දැක්කේ නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් දක්ෂ පුද්ගලයාට බලන්න පුළුවන් දකින්න පුළුවන්. ඒකට පේනවා. හැම හුස්මක්ම නැත්තම් හැම ආස්වාසයක්ම ආස්වාදයක් කියලා. අපි ඒක නොසලකා හැටියට හැම ආස්වාසයක්ම ආස්වාදයක් හැම ප්‍රස්වාසයක් අවසානයක්ම බලන්න පුළුවන් නම් ඒක Nirodhe දෙනවා. මෙන්න මේ Nirodhaya මොකද්ද කියලා දැනගෙන Nirodhe දක්නාසුලුව මේකයි දකින්න ඕනේ කියලා දැනගත්තට පස්සේ තමයි නිරුද්ධගාමිනී ප්‍රතිපදාව වැටෙන්නේ. ඊට පස්සේ තමයි මේක සඳහා කලියුත්ත මොකද්ද කියලා තේරෙන්නේ. ඒකට Nirodhe දැකලා තියෙනවා. යමක යමාරේ දකිනවා. ඒක තමයි භාවනාවේ අවසානයේ හතරවෙනි ආර්ය සත්‍ය කියන්නේ. ඒකට Nirodhe දැකලා තියෙනවා. දැක්කට පස්සේ යා Nirodhe දක්නා සුළුව ක්ෂය වීම දක්නා සුළුව, වැය වීම දක්නා සුළුව, Nirodhe දක්නා සුළුව භාවනා කරනකොට ඒ සඳහා මොනවා කතා කරන්න ඕනද? සම්මා වාචා. මොන කේවල් ක්‍රියන්න ඕනද? සම්මා වායාම. මොන දේවල් මොන විදිහේ ජීවන රටාව පවත්වන්න ඕනද කියන සම්මා ආජීවය සකස් වෙන්න පටන් ගන්නවා. නිසා Nirodhe දකින්නවා නම් තේරෙයි අපි මෙතෙක්කල් සමුදේ පැත්ත විතරයි දැක දැක හිටියේ. Nirodhe දකින්න ඕන් නැතිකමයි තිබිලා තියෙන්නේ. Nirodhe නැතිකමක් නෙවෙයි ඒක දකින්න ඕන් නෑ අපට. අපිට ඒ තරම් මේ කක්කාව, මේ ජරාව, මේ දුක හටගන්න ආසයි. හට ගන්න දේ දුක වුණත් හට ගන්න දේට කැමති. ඉතින් ඒ කවදා හරි කර්ම ගෙවිච්ච දාසේ, තකතිරුකම අයින් වෙච්ච දාසේ, මෝඩකම අයින් වෙච්ච දාසේ අනේ බුදු ආනතෝ කිව්වේ මේකනේ කියලා Nirodhe දකින්න. ඒක කන ගෙවිය. එතකොට පේනවා දහසකොත් එකක් ක්‍රම තියෙනවා. ඒ Nirodha ඉස්මතු කරගන්න ඒ කවුරුත් කියලා දෙන එකක් නෙවෙයි. ඒක නම් බලන්න ඕනේ. ඒකට ක්‍රමසාවිදි තියෙනවා. ඒකට කියනවා අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕන නම් පාර තියෙනවා. අපි නමුත් යන්න ගිහිලා තියෙන වෙන කොහෙද? මෙතෙක් කල් ගිහිලා තියෙන්නේම සමුදේ බලන්නනේ. ඉතින් කවදාරි මේ කවදද මේක අනිත් පැත්තට යෝනිසෝමනස් කාට වැටෙන්නේ? ඉතින් ඒක වෙනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා manussත්ව ප්‍රතිලාභයේම පිනක්. නමුත් රිවර්ස් ගියර් එකේ තියලා මේක පාගලා තියෙන මෙච්චර කල්. අඬාගෙන යන්නේ පස්සේ. දැන් පොඩ්ඩක් ඉස්සරහට දාන්න කියලා කියනවා. ගියර් එක පොඩ්ඩක් මාරු කරන්න කියනවා. ඒකත් කවුරුත් කරලා දෙන්නේ නැහැ. අවසරයි සයනස එතෙන්දී පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ඒ වැයවීම පිම්බීම හැකිලිම කරනකොට ඒ ගෙවි යනකේ අවසානයේ දක්වා බලනකොට මේ එතකොට එතෙන්දී ගෙවෙන පමණද බලන්නේ එහෙම නැත්නම් පිම්බෙන පැත්තත් ආයිත් බලනවාද? මොකද පිම්බීම දැන් පිම්බීමත් එක්කම පිම්බෙන හැටි, ඒතකොට දැනෙන සෙන්සේෂන්ස් ඒවා ඒවත් බලනකොට ඉල පිම්බිලා කියලා නවතින තැනයි ඊට පස්සේ ආයි ඊට පස්සේ නැකිලෙන්න ගන්න ඇකිලිලා ඇකිලිලා ඇවිල්ලා තමයි අර අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගොඩක්ම නොතෙන්න තැනකට ගිහිලා නවතින්නේ. නවතින තැනක් එන්නෙත් නැති තරම්. එතකොට වෙනද ඒ ඒ එතෙන්ට ફોકસ කරනවාද එහෙම නැත්නම් අර අනිත් පිම්බෙන එකටත් ફોકස් එක කරන්න ඕනේද එතනදී? කැරකෙන රෝද එක වාහනයක බර කරත් එක පොළව කැරකෙන රෝදේ පොළව අල්ලලා තියෙන තැන බලන්න ඉස්සරහා පැත්ත සමුදේ පිටිපස්සේ නිරෝධය. අපි මෙතෙක්කල් දැක්කේ ඉස්සරහා රෝදේ බර අල්ලන පැත්තනේ. දැන් බර රිලීස් වෙන පැත්ත බලන්න. මේ දෙකම දෙක එකට යන්නේ. මේ සමුදේ සහ වය කියන දෙක එහෙම වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමුදේ මංගලයක් විදිහට අපි සලකනවා වය අවමංගලයක් විදිහට සලකනවා. ඒ නිසා අපිට බලනකොට පේන්නේ සමුදේ විතරයි. හැබැයි එතකොට දන්නේ නැහැ සංසිද්ධියෙන් 150ක්වත් දැකලා නෙවෙයි අපි මේ මෙච්චර මේ පුරසාරන් දොඩවන්නේ. පුරසාරන් දොඩවන්න නම් අපි සමුදේ සහ වය දෙක දකින්න ඒ දෙක දකින්න කිට්ට වෙනකොට තමයි සම්මස්තන ඥාන, තරුණ උද්‍යප්පේ ඥාන එන්නේ. යෝගාවචරය තේරුනොත් මෙතෙක් කල් අපි සමුදේමයි දැක්කේ දැන් සමුදයක් දකින්න වයයක් දකින්නවා මොකද වෙන්නේ වයට එම්ෆසයිස් එක එම්ෆසයිස් කරුවොත් වය පැත්තට වැඩි අවධානයක් දෙන්න කිය ගමන් භංගානුපස්සනාවට හිත වැටෙනවා එතකොට පේනවා මේ ලෝකේ ඉන්නේ සම්පූර්ණ උඩියට කුරු වෙච්ච අංජ බජල් ලෝකෙක ජීවීම දකින්න කැමැත්තෙන විකම තියෙන්නේ දෙක එකට සිද්ධ වෙයි දකින්න කැමති සයන දකින්නවා නමුත් මම ප්‍රශ්නේ කරනවා එතෙන්දී පිම්බෙන හැටිත් දකින්නවා වැය වෙන හැටිත් දෙකම දකින්නකොට වැඩි ફોકස් එක තියාගන්න ඕනේ කොතෙන්ද කියන එක. ફોકස් එක අපිට කරන්න choice එකක් දෙන්නේ නැහැ. අපි ගෙනාවු හැබැයිට ඊට දුන්නොත් සමුදේ පැත්තට තමයි යන්නේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ පස්චිම භවිකයාට මේ ඔක්කොම තියේදී වය දකින්න හිතෙනවා. ඒක ඉලෙක්ට්‍රික්. ඒක කාටවත් Tamanට හෝ සර්බලදාරි දිව්‍යනාථට හෝ බුදුහාමුදුරන්ට හෝ සියන්නිකයි ලොකු ආමතුරාණ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක වුණොත් තේරෙනවා මෙතෙක් බැලුවට වැඩිය සම්පූර්ණ රැඩිකල් වාදී against the grain දකින්න. සමුදේ වය දෙක එකට තියෙන. රෝදේ කැරකෙනකොට ඉස්සරහා පැත්ත සමුදේ පිටිපස්සේ වය. මේකෙදී අපි මෙතෙක් කල් හට ගන්න ගැම්ම අල්ලන පැත්ත, friction එක අල්ලන, traction එක අල්ලන පැත්ත බලන්නනේ අපි මේ ඔච්චර කල් බැලුවේ. traction එක release වෙන පැත්තත් එතනමනේ. එතන තියෙන්නේ බැල්මේ විසම භාවයක් විතරයි. ඒක ඇත්තට අපට කරන්න දෙයක් නෙවෙයි තියෙන්නේ. ඒක ඇක්සිඩන්ටල් වෙන එකක්. ඒක ඉලෙක්ට්‍රික් වෙන වැඩක් තියෙන එක. ඒ නිසා කවුරු හරි දැක්කොත් ඡේ වෙන දේ ඒක තව කෙනෙකුට දෙන්න බෑ. කවුරු හරි දැක්කොත් ඡේ වෙන දේ කාට හරි ඒක හොරකම් කරන්නත් බෑ. කාට හරි දැක්කොත් මේ ඡේ වෙන දේක මම දැක්කයි කියලා කියාගන්නත් බෑ. හැබැයි මෙතෙක්කල් මේක දකින්න තිබුණ බීචිකාව අපිට තිබුණු ෆෝබියා එකක් තියෙනවා. ඒක තමයි සංස්කෘතිය කියලා කියන්නේ. සංස්කෘතිය නිතරම පැවිවෙන පැත්ත පෙන්වාට දෙන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයාට දෙදෙක් පහල්ලෙක් මල කඳක් පැවිද්දෙක් පෙන්වන්න දෙන්නේ නැති වෙන්න නගරය හැදුවානේ සූතෝදන රජු. දැන් මේ වගේ නගරත් එහෙමනේ. ලෙඩ්ඩු එළියේ ඉන්න බෑ. ලෙඩ්ඩු එළියේ ගෙදර ඉන්නට නඩු. මහල්ලෙක් ඒකට ඔක්කොම මහල් මඩපට ගාල් කරන්න ඕනේ. නාකියෝ හැරමිටි අරගෙන එළියට බහින්න තහනම් මෙවැනි නගරවල. මලකඳක් හ්ම් අයිතිකාරයටත් බෑ එක පාලරකේ තියන්න ඕනේ ගෙදෙට්ට ගෙනියන්නම් මිනිහ අවසර ගන්න ඕනේ. පැවිද්දෙක් දැක්කොත් මොනට කෙල ගන්න. මේ මේ නගරවල තියෙන තන්නේ කර පිස්සු ලෝකයක්. සිද්ධාර්ථ කුමාරට කරපේක තමයි කරලා තියෙන්නේ. යුවරජ කරන හම්බුණාට පස්සේ උන්ද බැස්සා එළියට. බැලලා ඉස්ලාම් දැක්ලේ ඩෙක් පහල්ලෙක් මලකට පැවිද්දෙක්. අපි හතර පෙරණ විචි හතර සැරයකට වැඩිය දැකලා ඇති කෝ තාම පැවිදි වුණා. ඒකිනා සතර පෙර නිමිති දුටුවේ සසර බය නිසා අපිට පොතේ උගන්වන්නේ සතර පෙර නිමිති දැකලා සසර බය ඇති උනායි කියලා නෑ සසර බය නිසායි මේක නිමිත්තක් සතර පෙර නිමිති දුටුවේ සසර බය නිසා දැන් අපේ පොඩි උන්ට පෙන්වන්නේ අපි බැරි වෙලා සපෝසින් සසර බය පොමුත්තේ දැන් අපේ තාතර අපේ යතුරු යා ගන්නයි වෙන්නේ ඒ නිසා මේ තියෙන ශිෂ්ටාචාරයේ තියෙන්නෙම ඒක වහලා අයිසිං එකක් දාලා සුග කෝටිකක් දාලා මෙන්න બોලේ නගරයක සිරිය. පුරංගනාවන් සහ පුරවැසියන් ලස්සනට සුද්ධ කරපු නගරයක හැසිරෙනවා වෙන ස්වර්ගයක් කොමටද? අර ඒක ඔක්කොම වහනවා. මොකද ඉච්චේ මේ දිව්‍යනාචි මහපේගේ දුක තියෙන්න බෑනේ. ඒ නිසා මහලු නිවාස පිස්සන් කොටු ඉස්පිරිතාල ළමයි හම්බ වෙන තැන් ඔක්කොම වං අයින් කරලා මෙන්න පිට තියෙනවා කුරංගනා. ඒක තමයි අපි හැමදාම ඒ ඒ සදාචාරය තමයි අපි ළඟ තියෙන්නේ. අපි කවදාකවත් ඒ ක්ෂය වෙන වැය වෙන පැත පේන්න තියෙන දේ පුළුවන් තරම් වහන්න. ඉතින් මේක කොච්චර වැහුවත් ඒක බලන් හදන මනුස්සයට පේන්නේ එච්චරමයි. මොන්න තරම් විකාරයක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා ඒක දිහා බලා ඉනවා. එතකොට සමුදේ නොදකිනවා නෙවෙයි. සමුදේ තන්නේ කර ආටිෆිෂල් බව පේනවා. මාවා පෑමක් බව පේනවා. මාර පාශයක් බව. එහෙම නැත්නම් මාරා මේ ආලේපනයක් බව. මේ වසංගන්න බැරි විදිහට මේ නවුදරෙන් කාරළු වැగిරෙන එකයි මේ කුණු අපද්‍රව්‍ය මරණය ලෙඩෙක් මහල්ලෙක් නැති කරන බුද්ධුම වියතමක් කරනනේ මේ සමාජයේ පොට්ටකට වැරදිලා ඉන්දියාවට ගිහිල්ලා බලන්න. මෙතනම කනවා, එතනම තව කෙනෙක් අක්ක කරනවා, එතනම බබෙකුත් ඉන්නවා, වේසමඩුවකුත් තියෙනවා, පිස්සිකුත් තියෙනවා, මනාකියොත් තියෙනවා. එක තැන මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම. ඒකයි බුදු ආරෝ නිවන් දැක්කද? මේකෙදී කරන්නේ පුළුවන් තරම් ඒ අර හතර පෙරණ මිති වහලා හදන සමාජයක් තියෙනවා. ඉතින් අපේ කට්ටිය ඒ ගිහිල්ලා කියනවා යන්න බලන්න වටිනවා අම්මපා <laughs> නගරේ සිරියා. ඉතින් කියලා බලනකොට ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට පේනවා මේකට කොච්චරක් වේදම් කරනවද කියලා. මොකටද? Nirodhe පෙන්වන්නේ නැති. ක්ෂය වෙනවා පෙන්වන්නේ නැති වෙන්නේ. වැය වෙනවා පෙන්වන්නේ නැති වෙන්නේ. මේන්ටනන්ස් වලට කොච්චර වේදම් කරනවද? ඒකට අපි කොච්චර කැමතිද ලංකාවට වැඩිය මේ. මුටි වල සාර්ථකව කරන වැඩි. මේ සාර්ථකත්වය මොකද්ද? ඔය දෙයයන් ආශි මාපු දෙය. දුක නැහැ. ඒ දේවමව ලෝකයේ දුක කියන එක අතු කරණ දෙන්නේ ප්‍රේමයයි අසල්වැසියට ප්‍රේමය ඔක්කොම තියෙනවා. අන්තික ඉතින් કૃතිම භාවය බannකොට පේනවා ඉන්හාරි මේ පුරංගනාවන් සහ පුරවැසියන්ගේ 40ට වැඩිය පිස්සු. ඇඩියෙම්ම දිනු වෙන්නේ විස්සම් කොටුවල තියෙන ඇඳවල් ගන්න. එහෙනම් පොලිසියට ගන්න කොස්තාපල් උරු ගන්න. නැත්නම් සයිකියාට්‍රිස්ලා ගන්න. ඉතින් මේක බලන්න නැතුව ඉන්න පුළුවන් බලන්න මේ මේ මේ අස්තුෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒක වසන් ගන්න බැරි තරම් ඒක පේනවා. ඒක නාස්තික වාදයක් විදිහට උච්ඡේද වාදයක් විදිහට නැත්නම් මේ වර්ත කරන විවේචන විදිහට කතා කරාට ඒක ඒ දෘෂ්ටි කෝණයෙන් බලන මනසට මොනියෙන්වත් නොබල ඉන්න බෑ. ඒකේ සමුදේ පෙනෙන්නේ නැතුව නෙවෙයි. සමුදේ පෙන්නට ඒක ඒක કૃතිම දෙයක් බවත් මෙච්චර මේ පේන වසංගණ්ඩ බැරුව පේන මේ ක්ෂය වෙන වැය වෙන පැටි වසංගණ්ඩ මෙච්චර වියදම් කරන හැටි විඳන් කරලා මේ මේ මේ පද්ධතිය එහෙම පවත්වාගෙන යන්න පුළුවන් බව පෙන්වන්න හදන ඇති මේ පෘථිවිය රත් වෙද්දී පරිසරේ දූෂණය වෙද්දී චිත්ත දූෂණය තියෙද්දී කොච්චර තියරි සාධනද මේගොල්ලෝ කොච්චර රිසර්ච් කරනවද මේ පද්ධතිය හොඳයි කියන්නේ පතන් ගන්න බෑ අසුචිකයි පිටිචි කලයක පිටින් කොච්චර පින්තාරු කරත් අසුචි ගඳ අසුචි ගඳවත් මස්කුණු වෙච්ච කලයක් මස්කුණු වෙච්ච ඒවා දාලා තියලා පිටින් කොච්චර පින්තාලු කරත් බෑ. ඒක දැන් බටහිරේ වැගිරෙන ගන්ධස්තරයකට ඇවිල්ලා තියෙනවා. ඒ මොකද ඒගොල්ලෝ සමදේ පැත්ත වෙන්න වෙන්න අලුතෙන් අලුතෙන් හදනවා. නැවතර ඒකේ වැගිරෙන පූයාව සැරව වළක්වන්න බෑනේ. ඉතින් ඒක දකින්න එක නාස්චත්‍ය නාස්චත්‍යවාදයක් නාස්තික වාදයක් එහෙම නැත්නම් නපර දැකීමක් කියලා කියන්න ගත්තොත් ඉතින් හැමදාම අපි දිව්‍යනාශි පාපු ලෝකේ සදාකාරයේ සැතපෙන්න පුළුවන්. කාමක මාරයා සමාදානේ සතපිලා ඉඳී හැබැයි ඇති හැටිය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. නිසා දෙකම තියෙනවා බලන එම්ෆසයිස් කරන පැත්ත ගැන මේ කතා කරන්නේ. අනස පොඩි ප්‍රශ්නයක් මේ රංජන් හා ප්‍රශ්නේදී අර ඇති වෙන මේ ශවීම බැලීමත් ඊළඟට උදේවැය බැලීම තමයි අපි බලන්නේ එකම පොයින්ට් එක හැබැයි මෙතන වෙන්නේ බලන විදිහ shift වීමක් කියන එක ඔබ සඳහන් පැරඩයිම් shift වෙනවා attention shift එකක් වෙනවා. ඒක කරන එකක් නෑ මට වෙනෙකුත් නෙවෙයි. ඒ ගැම්මට සිද්ධ වෙන දෙයක්. ජවයට සිද්ධ වෙන එකක්. ඒක නිකන් මේ වේගෙන් කැරකෙන යන්ත්‍රයක ගුරුත්වාම කේන්ද්‍ර අபிසාරී සහ කේන්ද්‍ර අපසාරී කියලා බල දෙකක් ක්‍රියාත්මක වෙනවනේ. ඒ වේගය වැඩි වුණාට පස්සේ Java කැවෙනකොට ඉතින් ඒකෙදී අපි කේන්ද්‍ර අபிසාරී දකින්න එක තමයි සංසාරික කියන්නේ. ඔය ඇතුළට කැරකෙනවා. ඒක කේන්ද්‍ර අපසාරි බලයකුත් තියෙනවා. කේන්ද්‍ර අභිසාරයට සමානව අපසාරි බලයක් තියෙනවා. ඒක දකින්නේ මේ භවයේ කඩාගෙන යන පැත්ත දකින්නේ ඒක අපිට වෙන්නේ නාස්තික දෙයක්. ඒක පුදුජනහසේ දෙකම දැක්කා. දෙකම දැක්කට පස්සේ අලුත් දෙය තමයි අපසාරි බලය. අභිසාරි බලයක් නැතුව නේ කියන දෙයක් නැහැ. මොකද ඔක්කොම බලන්නේ පැත්ත විතරනේ. පුදුජනසේ කියන ඕඩ බලාපල්ලා වේගයක් කරකිනකොට ගුරුණයක් කරනකොට කේන්ද්‍ර අභිසාරි කේන්ද්‍ර අපසාරි දෙකක් තියෙනවා. ඇතුළට නැමෙන එක තමයි සංසාරේ. ඒත් එක්කම ඊහා සමාන බාහිර අවර්තයක් එක්ස්ට්‍රෝවර්ට් එකක් තියෙනවා. ඒක දකින්න එක බුදුජානන්සේට ඒකට බුදුහම ඒ නිසා බුදුජානන්සේට නාස්තිකවාදීයි කියලා බයි. උච්ඡේදවාදීයි කියලා බලන. මෙච්චර ලස්සන సౌందර්ය දෙයක් තියේදී ඇයි මේකේ නරක පැත්ත බලන්නේ කියලා උතුනස් කියනවා නරක පැත්ත එකේ තියෙනවා ඔබලා නොදැක්කට මම මොකද කරන්නේ පුළුවන් නම් දෙකම බලපන් දෙකේ වැලීලේදී අලුත් දේ තමයි මේ අපි බලන්න අකමැති නාස්තික පැත්ත කියන මේ පූජා වැගිරෙන පැත්ත. ඒක බලන එක බලන එක බුදුජානක කියන ලස්සනයි කියන. කැත දෙයක් තමයි පේන්නේ. ඒක කියන බුදුජානනාචි මහන්නේ මේ ලෝකේ සංසාරේ දුකයි මම නැහැ කියන්නේ. මේකටයි දුක්ඛ සත්‍ය කියන්නේ කියන එක දැනගන්න විතර සැපක් මනුස්සයට උවිත වැඩි නෑ කියලා. මේකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා දන්නවනම් මේක ආර්යයන් වහන්සේලා කියන ආර්ය දුක්ඛ සත්‍ය කියලා දන්නවනම් ඊමණට දුක එන හැම වෙලාවෙම ආර්ය ගතියක් එනවනේ. දුකින් කුණු වෙලා පශ්චාත්තාප වෙලා පසුබාහන වෙනවට ආර්ය ගතියක් මේකේ තියෙනවා. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයා කියනවා. දුක එනකොට සතුට වෙන්න ඒකට. ප්‍රමෝද වෙන්න ඒකට. ප්‍රතිපදාවක් කරගන්න ඒකට. මේ භාවනාවේ දියුණුවක් කරගන්න. එතකොට අපිට වෙන ඕන කෙනෙක් අඬන හැම දෙයක් තුළම ඒකට සතුට වෙන්න කාරණාවක් තියෙනවා. You must try to find a reason to be glad under any circumstance. Mike එක ඕනේ නැහැ. Uh, ඒකටම සම්බන්ධ වගේ ප්‍රශ්නයක් uh, මටත් ඒ මහත්තයා වගේ මේ අර ආශ්වාසය අග නවතින එකත් දැක්කා මම ඒක කොහෙවත් කියවලවත් තිබුණේ ඔබ වහන්සේ අන් කියනකම් uh, එතකොට දැන් මට ඒකට ඇල්මක් තමයි ඇත්තට නැති උනේ එතකොට ඔබ වහන්සේ කියපේ අනිත් පැත්ත මට ඒකේ තවත් වෙලා ඉන්නයි යොමනාව තිබුණේ නමුත් අර ඉක්මනට හුස්ම ඇල්ලෙනවා මේ සිස්ටම් එකෙන් ඉන්න බැරුව යනවානේ ගොඩක් වෙලා හුස්ම නැතු. ඉතින් එතකොට සමිනාස ඒක නෑ ඒ කියන්නේ හුස්ම නතර වෙලා ඒකේ නෑ එහෙම හිටින්නේ එහෙම කරන්න බෑ. ඊගාව හුස්ම රත් වෙන ඉතලා ඒකෙත් අග බලන්න. ඊගාව හුස්ම නැතිලා ඒකෙත් අග බලන්න. එතකොට දෙක එක ළඟ එකිනෙකට රෙසිප්‍රොකල් යන්නේ. අපි මෙතෙක්කල් හටගන්මේ රස ආස්වාදයක් විඳපු මනසට ඒ හටගත්ත හැමදේම කපුරු පිච්චුවා වගේ අල්ලුවත් නැතුව ගෙවිලා ගියා. ගෙවිලා ගිය හැටි දැක්කේ නැත්තේ මොකද කියලා බැලුවොත් කවදා හෝ සංසිද්ධියේ සමුදය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති. එතකොට මනුස්සත්වෙ පිරෙන්නේ. එතකොට අපි මේ දැනුම අංග සම්පූර්ණ භාවයට පෙන්නේ. එතකන් අපි මේ මායя ගලනුවක් කාලා දුවන්නේ. ඒ නිසා හුස්ම අල්ලගෙන ඉන්න යන්න එපා. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ මං කිව්වේ මට ඒකට ඇල්මක් ඇති වුණා. ඒතර මට ආස හිතුනේ තව වෙලා තියනවා නම් කියලා ඒ ગેප් එක. ආශ්වාදය ආශ්වාදය ඒක නෙමෙයි අපිට කියන්න තියෙන හැම හුස්මකම වෙලා වැඩි වෙන්න ඕන හැම හුස්මක ગેප් එකක් තියෙනවා. හැම හුස්මකම මෙතෙක් කල නොදැක්ක ඒ අන්ධ බින්දුව ඒ ગેප් එක එහෙම නැත්නම් මේ පෙන්නන්න වසන් ගන්න හදන දේ ඒක තමයි තණ්හාවෙන් වහන්නේ මේ තණ්හාව කියන මහුන්කාරී ආස්වාසේ අවසානයේ ඉනිසල ප්‍රසවාසයේ මුලට අල්ලා ගැට දාන. ඒ ගැට දෙමිල් හරහා තමයි ඒ ගැට ඊටම සූක්ෂමව දාන්න නිසා ආස්වාසේ නිමවට යන්න දෙන්නේ අපිට. ඉතින් බුද්ධචානන්සේ සඳහන් කරන මේක නිතරම වෙන නිසා මෙහා මේ මැද තියෙන අර පරාසය දකින්න නැති වෙන්න දාන ගැටේ දාන දහන් ගැටේ බලාගෙන ඉන්න කියනවා. එතකොට තණ්හාවට සිබ්බණී කියන නම දෙනවා. තණ්හාව කරන්න මේක ඉවර වෙන්නේ ඉස්සෙල්ලා ඊගාවට එන එක පිළිබඳ අපේක්ෂාවක් ඇති කරලා දෙක අතරමැද තියෙන සම්පූර්ණ වෙන්වීමක් තියෙනවා එතන. ඒ වෙන්වීම නෑ එතන මොකද්ද පොඩි සම්බන්ධයක් තියෙනවා කියන එකට කියනවා භව නෙත්‍ය කියලා. මේ අගියර චීස් කැලක් මෙහෙම කෙලින් කපනවා වෙනකොට මේ කැල මෙහෙට නිරලා යනවා මේ පැත්ත මෙහෙන් නිර්ලා එනවා ඒ නිසා කෙලින් කැපුවට අරගෙන් කැල්ල මේකෙන් කැල්ල දෙකක් තියෙනවා. මේ නෙරීමට කියනවා භවනෙත්‍ය කියලා. ඒ භවනෙත්‍ය හරහ තමයි මේ මේ චිත්තක්ෂයේ තියෙන කෙලස් ටික ඊගා චිත්තක්ෂයට මොහොන් යන්නේ. මේක thin slicing of time යනකොට පේනවා. මෙහි අපි අර ඇබ්බැහි කියන එක, පුරුද්ද කියන එක, සංසාර ගතිය කියන එක ඊගා චිත්තක්ෂණේ පොඩ්ඩක් කෙලසලා දානවා. ඉතින් ඒක දකින්න ඕනේ මේ චිත්තක්ෂණෙන් චිත්තක්ෂණේ කැපියෑම ඍජු පිටියක නෙවෙයි කැප්පෙන්නේ මෙහෙම වක්‍රව ගිහිල්ලා අරකින් නිරීමක් මේකට තියෙනවා. ඉතින් බුද්ධජානකේ ඔක්කොම දැකලා හරි ගැස්සලා පෙන්නනවා අපි මේ අපේ පෞරුෂත්වය කියලා රකින්නේ රුචර්ජුකම් කියලා රකින්නේ සංසාර ගතිය කියලා රකින්නේ භවනිත්‍ය තමයි. එකක් ඉවර වෙන්නේ ඉස්සෙල්ලා ඒ මේකෙන් කැල්ලක් ගිහිල්ලා අරකට කන්දස්තරේ ගහගන්න. ඉතින් ඒක අපි මානව අයිතිවාසිකමක් විදිහට සලකනවා. සංස්කෘතික උරුමයක් විදිහට සලකනවා. සිංහල බුද්ධ ධර්ම විදිහට සලකනවා. මේ සලකන ගානට අපිට සැලකුම් ලැබෙනවා. පූර්ණික මොළෙලින් තොරව එහෙම නැත්නම් කලින් ගත්ත විනිශ්චයකින් තොරව බලහන් ඉඳ ඒතර ටික වේලාවක් යනකොට තේරෙයි මේ එකක් ඉවර වෙනකම් බලන්නේ නැතුව ඊගාවෙකට අපි ඇදගෙන යන මොටිවේෂන් එක මගේ හිතසුව පිණිස මං කරන දෙයක්ද එහෙම නැත්නම් මට සිද්ධ වෙන දෙයක්ද මේ තැන දකින්න නැතුව අපි සංසාරේ කොච්චර ඉඳලා තියෙනවද මේ බැටන් එක මාරු වෙන තැන දකින්න නැතුව රිලේ එකේ ඒක දිහා අපි নানা ආකාර කතන්දරගත කර හිටියට මේකේ මේක මාරු වෙන හැමතැනම මරණය සිද්ධ වෙනවා. අපි ඒක තියාගෙන මේ මරණයට විරුද්ධව එන්න ෆයිට් මේ ක්ෂණික මරණය දකින්න තියෙන බය. ඉතින් ඒකට සූදානම් වෙලා ගියොත් පේනවා ක්ෂණික මරණයත් එක්කම තිරියන් වීමක් සිද්ධ වෙනවානේ. මරණය දකිනවනම් එතනම රිජුනේෂන් එකක් වෙනවා. මරණයට තියෙන බය නිසා අපි දෙපාරක් තැඹිලා තැවිලා අර එන්න තියෙන නවම භාවය තිරියංගම විහිං නරක කර ගන්නවා. ඒක නිසා ඒ සතිය හොඳට නැති කෙනා කාලයට යට වෙනවයි කියනවා. සතිය හොඳට තියෙන කෙනා කාලයට අහුවෙන්නේ නැහැ. එයා ඊගාවට එන තිරියම් භාවය අගය කරනවා. ඒක දකින්න අරක ඉවර වෙනකම්ම දකින්න. නාශමාකෝ හැන්දි ගෑවිලා ඵලයන් කියලා කියන්නේ. අපි වොත් නම් ගොඩාක් අයියෝ කොට. ඒක නම් කරන්න දෙන්න එපා. එහෙම තමයි අපි ගහගන්නේ එහෙමයි. අපි ගහගන්න ගියාම එකෙක් පැනනකොට හතර පහ දෙනෙක් අල්ල ගන්නවා මේ බහුවචනේ දාගෙන තමයි අපි වණ කරකට තියෙන්නේ වැඩි. බුදුජානනාංශ කියන්නේ මම දැන් මෙතන. තව කවුරු හරිත් එක්ක පුළුවන් ද කියලා බලනවා කඹේ ඇවිදින්න. කඹේ ඇවිදිනකොට කටක් දාගෙන යන්න බෑ. තදේ දී වෙලක් කපාගෙන යනලාදී කටක් දාගෙන යන්න බෑ. ඒ නිසා මේ හදාගන්න ඔක්කොම සෙල්ලම් ටික ඔය ඊට බැඩිය පොඩි ලාමක සෙල්ලම් කරනකොට විතරයි. උග්‍ර සෙල්ලමට යනකොට මම දැන් මෙතන තියෙන්නේ. එතෙන්ද ගියාට පස්සේ මේ මුළු ලෝකෙම අතර මනසට කාය ජීවිත নিরপেক্ষ භාවයේ තියෙන එකනට මරණය යම් වෙලාවක 100ක් අත්දැකනනම් ඊගාට තිරියම් මිනිසෙක් උපදින. චිත්තක්ෂණේ තිරියම් කරනවා එක වචනේ අර්ථය. අපි ඒකට කැමති නමුත් මරණය 100ක් අත්දකින්න කැමති නැහැ. මේ මුළු ලෝකේ තියෙන හැම දැනුමක්ම මරණයට බයකම ආපු දැනුමක්. එසා බියගුළු දැනුමක් කියනවා. මේ දැනුම 100%ක්ම බියගුළු දැනුමක්. මේක බයෙන් බය නිසා ඇතිවෙච්ච පරිේශනක ප්‍රතිඵලයක්. නමුත් සර්වඥාන්සේ දෙන දේ බියගුළු බැබ්බැම්මක් නිසා නෙවෙයි සර්වචනංශේ කියනවා දෙපැත්ත සමබර විදිහට බලලා මම මේ කියන්නේ මේ ලෝකෙ දිගටම කරන්න හදානේ සමාප්තිය දකිපෙන්නක් නැතුව ඊගාව ජවනිකාවේ මේක වහන එක තමයි. අපේ දෘෂ්ටි පැවැත්ම කියන එක දන්නවද? අපි මෙහෙම ආලෝකයක් තියෙන එකක් දිහා බලන එක පාට ඇත්තක වහපු ගමන් ඒකේ නෙගටිව් එක හිතේ දුවනවා ටිකක් වෙලා. අපේ හිතේ ආලෝකයක් ඇහැට වැටිච්චාම ඒ ආලෝකේ නැති වුණාට හිත තව තප්පරයන් 10 එකක් ඒක පවත්තන. ඒකෙන් තමයි අපි ප්‍රොජෙක්ටර් එක හදලා තියෙන්නේ ඒකේ. ඒ දෘෂ්ටියේ පැවැත්ම වගේ භවනිත්‍යයක් තියෙනවා අපේ. අපේ පෞරුෂත්ව ලක්ෂණ, අපේ රුචර්චකම්, අපේ සංස්කෘතික ලක්ෂණ නැත්නම් අපේ ඇබ්බැහි කියන එක. ඉතින් අපි මැරිලා හරි කමන්නේ ඒක රකින්න තමයි හදාගන්නේ. ඒක තියෙන්නේ අපේ ජීන්ස් වල. ඒ ජීන් එක තව කෙනෙකුට පාස් කරන්න තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. ජාතිය බෝ කිරීම සඳහා. ඒ නිසා මේ වෙන ඔක්කොම පරිේශන වල තියෙන්නේ ඒකට උදව්ව. ඉතින් ඒක කැමැති නෑ මම මේ දකින්න දකින්න. නමුත් ਸਰවඥයන් සදා කරනවා මරණය දැක්කොත් අලුත් වීමක් සිද්ධ වෙනවා. අප්‍රමාදෝ අමත පදං අප්‍රමාද වෙච්ච උනට අමෘතයක් ලැබෙනවා. පමාදෝ මච්චුනෝ පදං මරේ පමාවටපත් වෙලා මේක දකින්න බැරි මනුස්සයා මෙරි මෙරි උපදින කොයිලාවේ. අපමත්තා නමී යන්ති. මිස මැරෙන්නෙත් නෑ. යේපමත්තා යතාමතා. මේකට බයේ ජීවත් වෙන හැම මිනිස්සයක්ම ඇවිදින හොල්මන්. මරණය මතක් වෙනකොට ඇවෙනවා. ඉතින් යන්ත්‍රය ඉල්ලගෙන, පිරිත් කියාගෙන, නූල් ගැට ගහගෙන ඉතින් හොඳක් සෙල්ලම් තියනවා කියන්න ගියාම අපලයි මං ඒ නිසා කියන්නේ. අපි ඊගා ප්‍රශ්නට යනවාද මාත් අවසරයි ස්වාමින් වහන්සේ දැන් ආස් ප්‍රාස්වාසයේ ගෙවිලා ගියා කියන එකත් ශූන්‍ය ශූන්‍යතාවය කියන එකත් ඒ දෙකම එකද ස්වාමින් වහන්සේ සාපේක්ෂ වචන ඒක නිසා අපිට පුළුවන් තරම් බලන්න පුළුවන් ආස්වාසේ ගෙවිලා ගියාට වෙන දේවල් ගොඩක් තියෙනවා ආස්වාසේ සාපේක්ෂ ශූන්‍යතාවයකට යනවා ඒකට ශබ්ද තියෙනවා හිතවිලි තියෙනවා වේදනා තියෙනවා අපි වල්ලන්නේ නැතුව හිටියොත් ආස්වාදේන ශූන්‍ය වෙනවා කියලා කියන්න පුළුවන් නමුත් අපේ හිත එක ගෙවෙනකොට තව එකක් අල්ලනවා නම් අපිට ඒක ශූන්‍ය කියලා කියන්න බෑ. ඒ නිසා මේ ශූන්‍යතාවය කියන එක රිලටිව් ටර්ම් එකක් කියලා නැත්නම් ඒක සාපේක්ෂ දෙයක් කියලා බව පෙන්වන්න මූලමධ්‍යම කාරිකාවේදී නාගාර්ජුන පාදයන් හරියට මහන්සි වෙනවා. අපි තේරවාදයක විවේචනය කරනවා මේ ශූන්‍යතාවයකට සමකෙරුවයි කියලා නිවනයි. නාගාර්ජුන පාදයන් කියනවා මම මේක ශූන්‍යතාවසන කල්පේ ගෙනාවේ. ඉතින් රිලටිවිටි එක පෙන්වනවා. රූපේ අඩුවෙන්ට අඩුවෙන් වෙන ශූන්‍ය වෙනවා කියන එක බුදුරජාන්සේ චූලසුඤ්ඤත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ආනන්ද අපි මේ කැලේ ජීවත් වෙන තාක්කල් අපේ හිත ගෙවල් දොරවල් තියෙන අලියතුම් පිළිබඳ ප්‍රශ්න වලින්, හරක බාන ප්‍රශ්න වලින්, රත්තරන් මිනිමුළු ප්‍රශ්න වලින්, චංචල නිශ්චලිත දේපල පිළිබඳ තියෙන ප්‍රශ්න වලින් ශූන්‍යයි. හැබැයි අරන්නේ ප්‍රශ්න ටික තියෙනවා. නිසා අපි తాවකාලිකව සාපේක්ෂව ශූන්‍ය. ඊට පස්සේ අරණ්‍යයේ තියෙන ගමන් අපි කයට සීමා කරගත්තොත් ගමක් ප්‍රශ්න වලින් අපි ශූන්‍යයි, අරණ්‍යයක් ප්‍රශ්න වලින් ශූන්‍යයි. හැබැයි අපිට කය හා සම්පන්න ධර්තේ තියෙනවා. කියලා ලස්සන ශූන්‍යතාවේ පෙන්නගෙනවා සාපේක්ෂව. අනපාන සාපේක්ෂවත් ඒක තමයි බලන්න ඕනේ. ඒකට ස්වාමීන් වහන්සේ විඥාන දෙකක් අතරත් ඒ ශූන්‍යතාවයේදී තියෙන්නේ එක විඥානයක් ඇවිල්ලා එකපාරට විඥාන එකක්වත් නැති එකේ දෙකක් කොහෙද තියෙන්නේ? නෑ එක විඥානයක් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා නැති වෙලා යනවනේ ශනිකෝම අනිත් විඥානයේ එන්න ප්‍රථමයේ ඒ දෙක අතර තියෙන ශූන්‍යතාවයයි මේ ශූන්‍යතාවය ඔය මේ ප්‍රශ්නේ රේඛීය ක්‍රමයට මේ මේ මේ රේඛීය ක්‍රමේ දාපම ලීනියර් සිස්ටම් එකට දාපුවාම එන ප්‍රශ්නයක් ඔතන තියෙනවා. එහෙම ශූන්‍යතාවයේ පෙන්වන්නට මේම රේඛාවක් කඩ කඩ කරලා පෙන්වන වගේ පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි ඒක සිද්ධ වෙන ක්‍රමය. විඥානේ කොයිලාත්මේ පත් වෙන මේ බල්බ් එක නිවිනිවි පත් වෙන අපේ එන්නේ නැහැ නේ මේක ලයිට් එකක් නෙවෙයි ඕෆ් කරලා දැම්මොත් නම් පේන. නමුත් මෙතන හැම වෙලාවෙම තියෙන්නේ නිවිනිවි පත් වීමක් ඇතන් තියෙන නිසා විඥානයගේ පැවැත්මක් තියෙනවා කියන එක සාති භික්ෂුව කියනකොට බුදුන් සාහල දෙනවා මං කවදද මිනිස්සෙ මේ දෙයක් කියලා කියන එක. නමුත් සතිය නැති හැම කෙනාම සාති තමයි. සාති භික්ෂුව තමයි කියන දේ තමයි අහන්නේ අපි මේ පැවැත්මක් තියාගෙන තමයි කතා කරන්නේ. එහෙම නැතුව මේ මොඩල් එක ඩෙවලොප් කරන්න බෑනේ. ඒ පැවැත්ම යන්නේ ලීනියර් සිස්ටම් එකකට පෙන්වන්න වෙන්නේ. නැත්නම් මේ මේට්‍රික්ස් එක දාලා බලනකොට හැම එකක්ම පවතිනවා කියන්නේ බැරි තරම් ඇති වෙන සීක්‍රෙන් නැති වෙනවා. ඉතින් ඒකේ ගලණයක් තියෙනවා. ඒකේ සන්තතියක් තියෙනවා. ෆ්ලක්ස් එකක් තියෙනවා. ඒ ෆ්ලක්ස් එක ඇහි මේ දෘෂ්ටි පැවැත්ම නිසා ඒකාකාර බවක් පේනවා. ඒ තරම් ෂාප් අපිට අර කඩිර පේන්නේ නැති ගැතිය නිසා අපේ හිතත් හරි කැමති නෑ ඒකට ආයෙට තියනවා කියලා පෙන්නන. අන්නේ මායාවට තමයි භවය කියලා කියන්නේ. ඒකමයි රූපෙත් ඒකමයි වේදනාවත් ඒකමයි සංඥා සංස්කාර විඥාන ඔක්කොම. ඒකේ අමාරුම එක තමයි ওই කතා කරන විඥානය කියන එක. රූපයක් මාර්ගෙන් තමයි බුදුරජාණන්සේ මොඩල් එක ඇඳලා පෙන්නන්නේ. මම හැබැයි ප්‍රශ්නෙට බාධා කරා මොකක්ද ප්‍රශ්නේ කියන්න බෑ නායතට. විඥාන දසුත්තන්ති මගේ මට හිතුනේ දැන් ආස්වාසය දැන් ප්‍රාස්වාසය අග සම්පූර්ණයෙන් නැති මට හිතුනේ දැන් දැන් විඥාන දෙකක් විඥානයක් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඊටාම ක්ෂණිකව සිද්ධ වෙන දෙයක්. ඒනන්ට දැන් මට හිතුනේ දැන් ඒ විඥානය එකක් නැති වෙලා අනිත් විඥානේ එන්න ඊටාම පොඩි ප්‍රමාණය ටයිම් එකක් තියෙන. ඒකත් නිකන් ශුන්‍යතාවයක්ද කියන එක. ඇත්තටම කියනවා මේ විඥානයේ රූප වේදනා සංඥා ඇති ප්‍රදේශයේ හා නැති ප්‍රදේශයේ බලනකොට ඇති ප්‍රදේශයේ දත තීර දෙකක්වත් නැහැ කියලා. 98%ක්ම නැති භාවයේ තමයි තියෙන්නේ. රූපේ පිළිබඳව මේ මෑතකදී තමයි ක්වොන්ටම් ෆිසික්ස් වලින් අල්ලගත්තේ. මේ රූප තියෙන්නේ පරිමාවෙන් විශ්ව පරිමාවෙන් 104ට අඩු ප්‍රමාණයක් ඒක නිසා ඉන්සිග්නිෆිකන්ට් තියෙන ස්පේස් එකක. නමුත් අපේ ඇහැට පේන්නේ පවතින රූප පමණක් නිසා ස්පේස් එක පේන්නේ නැති නිසා අපිට පේන ලෝකෙ පිළිච්ච ගතිය. අපිට හිතන පේන්නේ අපේ ඇහැට පේන්නේ. ඒකේ විඥානයක් කියලා යම් සංසිද්ධියක් සිද්ධ වෙනවා නම් ඒක තනින් තනින් තිබ තිත් ටිකක් වගේ. ඈතින්ලා බලනකොට නිකන් ඔය මේ ඩොට් මැට්‍රික්ස් printing වල තියෙන්නේ තිත්තටක ඉන්නේ ඕනෙම අකුරක් හඳ අඳින්නේ. ඒ අතර හිස්තන් ගොඩක් තියෙනවානේ. හොඳට ලොක් කරලා බැලුවොත් ඒ තිත් ටිකක් තියෙන නමුත් අටේ ඉලක්කම් වගේ පේනවා. දෙකේ ඉලක්කම් වගේ පේනවා. නමුත් තියෙන්නේ ඩොට්ස් ටිකක් තියෙන. ඒකේ ඩොට් එකේ නැති ප්‍රදේශයේ 98ක් කියලා කියනවා. ඇති භාවයේ 102ක් අතේ. ඒකට තමයි අපි මේ ඉන්නකන් රණ්ඩු සරුවල් කරන්නේ, ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ. අර නැති එකේ කොහොමඩක්වත් ගැට ගහන්න බෑ. ඒකට බය නිසා අපි තියෙන එක අල්ලගෙන මේ නටන නැටිලක් මේකේ තියෙන. ඒ නිසා රූප ලෝකයේ තේක තේරුම් ගත්තා නම් වේදනා කියලා සැප දුක් තියෙන්නේ අපේ ජීවිතයේ දවසේ 102කටත් වැඩි අඩු ප්‍රමාණයක් අපේ 98ක් විතර ඉන්නේ අදුක්කම සුඛේ. මම කතන්දරයේ තියෙන්නේ සැප දුකේ පමණයි. සංඥා කරන්න පුළුවන් ප්‍රදේශය ඉතාම අල්බයි. ඒකල්ලන තමයි අපි මේ වැල්වට අරන් කතා කරන්නේ, කොතන්නේ, දිගටම යන්නේ. සංස්කාර කරපු ටික අපේ ජීවිතේ බොහෝ පොඩ්ඩයි ඔක්කොම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව. නමුත් මම කෙරුවා කියා ගන්න අපි කැමැති අර පුංචි ටික අල්ලගන්න. ඒ වගේ විඥානය කියලා පැවැත්මක් තියෙනවා නම් අපවත්‍යයත් එක්ක බලනකොට පැවැත්ම බොහෝම ඩිංගිතයි තියෙන්නේ. නමුත් ඒක විතර අපිට ගෝචර වෙන්නේ. අරක අගෝචර වෙන්නේ නැති නිසා අපි ඒකෙන් කතන්දරේ ගොතාගෙන යනවා. එනිසා අපි ඊගා ප්‍රශ්නට මේකට භයානක තැනකට යනවා. ආර බලන්න මං කිව්වේ ගරු ස්වාමීන් වහන්සේ අදුක්කම සුඛයේ 90%ක් කියන එක සරමක විශ්ලේෂණයක් ගන්න පුළුවන්. කම්මැලිකම දැනෙන්නේ. රූප ලෝකයේ කොහොමද 90%ක් කියන එක මේ පොඩ්ඩක් චුට්ටක් වැඩිපුර විස්තර කරන්න පුළුවන්. දැන් පෘථිවියේ ඉඳලා තව තව ග්‍රහ ලෝකයට යන්න කොච්චරක් ස්පේස් හරහා යන්න ඕනේ. ඒතරේ මෙච්චර ස්පේස් එකේ ග්‍රහ පෘථිවියක් හම්බ වෙනවා. ඊගා පෘථිවිය හම්බ වෙන්නේ අතරමැදනේ හිතනනේ. ඒ වගේ තමයි ඉලෙක්ට්‍රෝන එකක ඒ තියෙන අංශුවක ඉඳලා තව අංශුවකට අතරමැද තියෙන හිස්තන මේ පෘථිවියේ ඉඳලා තවත් ග්‍රහ ලෝකයට යන තරම් ඈත තියෙන නමුත් අපිට ග්‍රහ ලෝක විතරනේ රැයට පේන්නේ. අන්ධකාරේ පේන්නේ නැහැ නිසා අපි ග්‍රහ ලෝක කතාව කරලා ග්‍රහ ලෝකාකාර හදාගෙන නක්ෂත්‍රයක් හදාන ජීවත් වෙනවා. හිතන දැක්කනම් එහෙම. තිම්බොලේ මොකද කරන්නේ? පේන්නේ ඉඳුරන්ඩ ගෝචර වෙන්නේ ගැටෙන හැප්පෙන දේවල් විතරයි. අපිට මැටර් එක පේනකොට ඇන්ටි මැටර් පේන්නේ නැහැ මේ මෑතකදී හොයාගත්තේ දැන් ඇන්ටි මැටර් හොයාගත්තට පස්සේ දැන් අවකාශයෙන් 30ක් විස්තර කරා. ඊපස් කියනවා 70ක් dark energy තියෙන්නේ කියලා. dark matter නෙවෙයි dark energy. දැන් බුද්ධජානසේ මුළු රේන්ජ් එක දැනගෙන කතා කරන්නේ. විද්‍යාඥයා අයිටන් අයිසෙක් නිව්ටන් පප්පත් එක්ක ගිහිල්ලා මේ මෑතක් වෙනකන් ඔය මැටර් එක විතරනේ දැක්කේ. කොලැප්ස් වෙච්ච ටිකනේ දැන්නේ දන්නේ ඇන්ටි මැටර් කියන එක නැත්නම් ඩාර්ක් මැටර් කියන එක. ඊට පස්සේ ඩාර්ක් එනර්ජි වලට යනකොට මැටර් කියන එක පොඩි ළමයෙක්ගේ දැනුම තරම්වත් නැහැ. ඒ වගේමයි වේදනාවෙත්, ඒ වගේමයි සංඥාවෙත් බුදුජානක සඳහන් කරන අපිට එන හරියක් දුක් එන්නේ අපි සංඥා කරන ලද කොටසෙන් විතරයි. විචි සංඥා නොකරපු කරන නැති කොටස විශාලයි. ඒක දුක දෙන්නෙත් නැහැ. ඒක ගැන භාවනා කරලා නිවන් දකින්නත් බෑ. සංඥා කරලා තියෙනවා නම් අපි ටිකක්. ඒ ටිකෙන් විතරයි දුක එන්නේ. සංඥා කරන්නේ තෘෂ්ණා කරුවා කියන එක තමයි. පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. සංස්කරණය කියලා බලන්න අපි හොඳට භාවනා කරනකොට ඇඟට මොකක්වත් කරනතෝ 100 100ක්ම ඇඟ පවත්නවා. අපි තම හිතා එහෙම නැත්නම් අපි කියන ගෙදර ගියාම මම තමයි ගම කරන බබා බබා ආමි රාලා ආමි මම තමයි ගමේ ලොක්කා කියාගන්නේ අයියා වෙන්නනේ හදන්නේ. ඕක මැරිලා ගියත් ගම තියෙනවා. දැන් ඕගොල්ලෝ නැති වෙලා මේ වාසල ගෙවල් වල යන වැඩ කොච්චර ෂෝකේට යනවද කියලා නිකමට හිතන්න බෑ. මේ නාකියෝ නාකිච්චෝ ටික එක තැනකට කොටු කෙරුවාම ගෙවල් වල මේසු මනාපෙට කාලපුදිය ගන්න. අනේ නාකියා මැරෙන්නෙත් නෑ දහක වෙන්නෙත් නෑ කියලා. ඒක ලිවල මම මේ ආවම ඒ නාකියටත් පයින්නවා. ඒකට ගෙදර ගියත් කචල් මේ ආවමත් කචල්. අවසරයි අපේ බොහොම කෙටි ප්‍රශ්නයක්. මේ කතා බහ තේරෙනවා හම්රණේ සතිමත් බව කියන එකක් තේරෙනවා. ඒ වුණාට මේ දැන් අපි බෞද්ධ විදිහට හැමතිස්සෙම අපිට ඇහෙන වචනේ නිවන කියන එක. නිවන කියන එක ඔය පොත තැනකටවත් ෆිට වෙනවද හම්රණේ නැත්තම් මොකද්ද නිවන කියන්නේ ඇත්තටම? ඒක නිසා යමක් විශ්වාස කරන්න පුළුවන් නම් ඒක අපේට වැඩිව සෙන් බුද්දම මේ තාවිසම් කියනවා whatever you can explain never be eternal tau කියලා. eternal tau කියන එක විස්තර කරන්න බෑ. ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒ නිසා මේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රේහිත්‍රය හැසිරෙනවා කියන්නේ කක්කා. කොයි වෙලාවක අපි දන්නේ නැත්නම් ගියොත් නිවනට ගියා යන පාර වෙන්න ඉඩ තියෙනවා. අපි කොච්චර බයද බලන්න. fear of unknown. ඒක අපි දන්න තැනක ඉඳන් අනන්‍යතාවයක් හදාන්න, પાස්පෝර්ට් එකක් හදාන්න, බැංක් නම්බර් එකක් හදාන්න, ලයිසන් එකක් තියාගෙන මේ මම කියලා පෙන්නන ගියාම ඇඩ්‍රස් කාඩ් එක දීලා. ඒක තුල කවදාකවත් නිවන්නේ නැහැ නේ. අපි ඒකට ජීවිතේ අවුරුදු 6 ඉඳලා අවුරුදු 36 වෙනකම් කොච්චර මහන්සි වෙනවද? ඔය අනන්‍යතාවය ඇති කරා. ඊට පස්සේ අවුරුදු 25ක් අඹරනවා. අමුඩ ලියන්නේ නැතුව. ඒකල 55 වුණාට පස්සේ ඕම්බෙන් යනවා මැටි පාගපු ගොනෙක් වගේ. ඒතකොට ඉතින් ඔන්න මොකක් හරි heart attack එකක් හරි මොකක් හරි එනවා. ඒතකොට බහුලේ කටියටත් අක්ක ඉවරයි. මේ අනන්‍යතාව උපයන්න මහන්සිලා මහන්සිලා මහන්සිලා අන්තිමට ඒක තඹීයක වැඩක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ අනන්‍යතාවයේ නම් අපට දුක දෙන්නේ මේ වටිනාම ජීවිතේ සුන්දරම වයසේ අපි ඒක උපයන්න හති ගස්සලා. ඒක අවලංගු කාසියක් බවට දන්නවනේ මරණ මොහොතේ. ගානකොට ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ හැම එකම මැරෙන ඌනව අതൃප්ති කරව කාමයට දාසෙක් වශයෙන්. ඉතින් ඒ කියනකොට මේ මේ කුරුරට රජුරන්ට හරියට කේන්ති යනවා. ඒ රජුරන්ට එහෙම ඉතින් බොහොම ලස්සනට මේ රට්ටපාල හඳුරුවෝ පෙන්නලා දෙනවා. හැම කෙනාම මැරෙන්නේ අතෘප්ති කරව. හැම කෙනාම මැරෙන්නේ අතිත්තු කාමදාසෝ කාමරාජිනීගේ කාමරාය දාණියේ බැලේක් විදියට මැරෙන. ඌනෝ අඩුවක් තියාගෙන මැරෙන. ඉතින් මේ මොහොතේ සතියෙන් ජොලියේ හිටියනම් නිවන කියන්නේ. දැන් මම මේ ඉඳගෙන ඉන්න බව මම දන්නවනම් ඕකට තමයි නිවන කියන්නේ. ඒක විස්තර කරන්න බෑනේ. දැන් මම දැන් මෙතන කියන අත්දැකීම මොන බාහිරතාවෙන්වත් ඉස්සර කරන්න බෑ. කවියනොත් බෑ, චිත්‍රනොත් බෑ, මූර්ති ශිල්පෙනොත් බෑ. අපි උත්සාහ කරන්නේ ඒකට පුළුවන් ද කියලා යන්න තමයි. ඒක නිසා ඒක කියනවා තදංග නිබ්බුති කියලා. මේ මොහොතේ ලබන නිවන තමයි මම දැන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න ඒකට සම්පූර්ණ සතුටක් ඇති මේක සාසනික සම්පත්තියක් කියලා තේරුම් ගන්නවා බුදුහාමුදුරු හිටපු නිසා ඉන්න නිසා තමයි මම මේ වෙලාවේ මෙතන ඉන්න බව දැන් මෙතන ඉන්න බව දැනගෙන දැනගත්තටමදී ප්‍රමෝදයක් එනවා ඒක. මේක තමයි කළ යුතු උතුම්ම දේ කියලා තේරෙනවා නම් ඒ ඒ වෙලාවේ ඇති වෙන පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතියට තදංග නිබුතිය කියන ඊගාය චිත්තකන පවත්තන්න ඒක තමයි අපිට තියෙන බාහිර දූර රාජකාරිය. මොකද කියන්නේ ඊගා ප්‍රශ්නට යනවද? පොඩ්ඩක් ඉන්න පිටිපස්සේ. අවසරයි හඳුරන්නේ මේ එතකොට නිවනද එකම নিরপেক্ষ දෙය. ඒ කියන්නේ අපිට ඒක මේ නිවනත් নিরপেক্ষ නෑ. නිවනේ තියෙනවා සෞපදිශේෂ, නිර්පදිශේෂ කියලා දෙකක්. සෞපදිශේෂක සාපේක්ෂයි. නිර්පදිශේෂ වෙන්න මොකද වෙන්න ඕනේ? මැරෙන්න ඒ කවුරු පතයිද? ඔය බෞද්ධ බඩේ පිසු තියාන දන් දුන්නට සිල් රැක්කට සෞපදිශේෂව වෙන්න නම් නිර්පදිශේෂව වෙන්න නම් নিরপেক্ষ නිවන ලබන්න පරිණිරවාණයටපත් වෙන්න. ඉතින් බුදුරජාණන්සේගේ පිටුනරණ මන්ත්‍රලකට ගිහලා සෑහෙන පිරිසක් අඬනවා. අයියෝ බුදුහා බුදුහාමුදුරුවෝපත් කට්ටියට කුලිය දීලා අඬවනවා. මොකද අපිට ඕනේ බුදුහාමුදුරුවෝ නිවන් දැකලා සෞප ඒ කියන්නේ নিরপেক্ষ නිවන ගිහලා ඉන්න. අපි මං කියන කෝකටත් ඊගා ප්‍රශ්නෙට යන්න කියලා. ගරු ස්වාමීන් වහන්ස ඊයේ සවස 6 සිට 7 දක්වා පරියන්කේදී මා ලැබූ අත්දැකීම් මෙසේ වාර්තා කරමි. දිගු සක්මනකින් පසු පැමිණ පහසුවෙන් අසුන්ගෙන මම දැන් මෙතන කියන සිතුවිල්ල ගන්නට උත්සාහ කළෙමි. ඉන්පසු මූල කර්මස්ථානයේ වූ ආනාපානයට සිත ගන්නට උත්සාහ කළෙමි. ඒත් මේ උත්සාහයන් දෙකම අසාර්ථක විය. හුස්ම රැල්ල සැඟවි ගොස්ය. සිත මන්දෝත්සාහී වී ගොස් ඇති බවක් දැනේ. මද වේලාවකින් මෙම ගතිය පහ වී යයි සිතා නිශ්චලව පහ වේ යයි සිතා නිශ්චලව බලා සිටීමි. දැන් විනාඩි 15ක් පමණ ගත වී ඇතැයි මට සිතේ. දැන් මට මද වෙහසක් දැනේ. මොන වෑයමක් කළත් වෙනසක් ඇති නොවේ. මගේ සිත මටම විරුද්ධ වී ඇත. මුරණ්ඩු වී ඇත. මෙතෙක් දවසක් පර්යංකේදී පහසුවෙන් මූල කර්මස්ථානයේ යමෝ සිත මට අභියෝග කරමින් වර්ජනය කර ඇත. මට දැන් මහත් වෙහෙසක් දැනේ. එය මුළු කයටම බලපායි. සිතේ පීඩාව අසීමිතය. කවදාවත් අත් නොදුටු දුකක් මට දැනේ. දුක්ඛ සත්‍ය මට මොහොන්ට මොහොන්ලා සිටින බවක් මට දැනේ. මෙතෙක් මා සමග මිතුරු වී සිටි මගේම සිත මට මෙපමණ දුකක් ගෙන දෙන්නේ මන්ද? මම මගෙන්ම විමසමි. මගේ දැස් කඳුළු වලින් පිරියයි. මේ වගේ වෙලාවට කාගෙන යන්නට පුළුවන් නම් හොඳයි කියා ඔබ වහන්සේ නිතර දේශනා කළ සැටි මට සිහි මගේ සිත එතනින් උපේක්ෂාවටපත් වේ. මේතරම් වෙහසක් දුකක් තියෙද්දී විනාඩි 50ක පමණ කාලයක් මං ඒ දෙස බලා සිටියා නොවේදයි මට සිත්වේ. මට මේ හැකියාව ලබා දුන්නේ මා විසින්ම පෙර දිනවලදී උපයාගත් මගේම සතියෙන්ම නොවේද කියා මට සිතේ. මගේ ඇස් නැවතත් කඳුලින් පිරී යයි. ඒ සතුට කඳුළු විය හැකි. මේ වැඩමුළුවේදී මට මගේ කල්යාණ මිතුරා හමු වන අයයි මට සිත්වේ. ඒ මා විසින්ම ඊතා වෙහෙස වී උපයාගත් සතියයි. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් මතමි. තෙරුවන් සරණයි. මේකට මේ සාරිපුත්‍ර සාංශයේ අර්ථකථනයක් දෙනවා පරිසම්පදා මාර්ගයේ දුක්ඛ සත්‍ය ආපිලාවට තද පෙළන ගතියක් සහ තවන ගතියක් වැටෙනවා කියලා. හැබැයි ඒක මම සඳහා විශේෂිත දෙයක් නෙවෙයි භවයේ තියෙන එකක්. මට හොඳට තේරෙනවා. තීන හරියක් තියෙන්නේ තවන ගතියයි පෙළන ගතියයි සංසාප නට්ටෝ විපරිත පීල නට්ටෝ. ඊයකට යනවා තව සංතාප නට්ටෝ පීල නට්ටෝ විපරිණාම නට්ටෝ සංකතට්ටෝ කියලා ඒ ඒ වෙලාවෙදී මේ චිත්‍රය අඳලා පෙන්නන්නේ. කලින් හඳපෙ ගන්න වෙන්නේ. ඒකත් හේතු කාරණා රාශියකින් සිද්ධ වෙන්නේ. ඉතින් කොයි ලාගට තමන්ට තේරෙනවා නම් මම කරන මොකක්වත් නැහැ. හැබැයි මට ඝර්ෂණයේ තේරෙනවා. අසහනයේ තේරෙනවා. දුක තේරෙනවා. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තමයි අපි ඒකට සූදානම් වෙලා යනවා කියන්නේ. ඒ නිසා මේ ලකුණු හතර තියෙනවා නම් පෙළන ගතිය, තවන ගතිය, සංකත ගතිය. ඒක සකස් කරපු දෙයක්. ගතිකපු දෙයක් මේක මම කරගත්තොත් නැත වෙන්නේ. මේක මේ කොහේදෝ තියෙන මේ කෙනෙක්. දැන් මේක මේකද මට මම කියන්නේ මෙච්චර කරලා උපෙලා මේකද මට තියෙන්නේ කියලා අපි ඒක සම්තක කරගන්න හදනකොට සංකතයක් වෙනවා. විපරිණාමට ඒක ඒකත් මං කියන්නේ අහන්න ඔය පෙරලි පෙරලි තියෙන ගොජේ කියලාත් ඒකට අපි කියනවා. නැත්තම් සම්තති කියලාත් කියනවා. ඉතින් මේක දැකලා කවදාද මේකට තමයි ඔච්චර කාල දැඟලුවේ පුළුවන් නම් මේක වැඩි වේලාවක් මොනට මොන දාලා හිටියනම් වැඩි වේලාවක් සතිය තියෙනවනේ. නමුත් ඒක මොනට මොන දාලා ඉන්න බෑ. ඒක නිකන් අර දෙයි කිඩියක පැංගිටි ටික මොනට මේ කරනවා වගේ. දොඩන් ලෙල්ලක් කරන පැංගිටි ටික මොනට විකුණනකොට කට දාගෙන යනවා වගේ ඉතින් ඒ වගේ දෙයක් තියෙන. ඊට වැඩිය අපිට හොඳයි හිතනවා. මේ සිගරට් එකක් බීලා, බීඩියක් බීලා, චුයින් ගම් එකක් කපලා, බෝක්කක් උඩ ඉඳන කයිවාරු කෙලකලා ඉන්න තියෙනවනම් ඊට වැඩිය හොඳයි. ඒක තමයි අපි කරන්නේ. මේ තරම් අස්පනා අපිට මේක තියෙද්දි දැකබල නැති එක්කෙනෙක්වත් නැහැ මේ මිනිස්යන් අතර. ඒක මගහරින්න තමයි අපි විනෝදාන්ත හොයන්නේ. ඒක මගහරින්නයි ඔය ඔක්කොම ආලවට්ටම් දාන්නේ. මොකද මේ දේ සන්තක කරගන්න කියලා කවුරුත් කියන්නේ නැහැ බුදුරජාණන් මේ කනාත්මයි කියලා කියන්නේ අපි සන්තක කරගන්න ගියාම පුදුම බංකොලොත් භාවයක් ඔලුවට ගහනවා කොච්චරක ලෑස්තියක් කොච්චරක සූදානමක් තියෙන්න එපාද සත්‍යයට මුහුණ දෙන්න මේ සත්‍යය එනකොට අපි මගහරින්න හදන ගැතිය නැතිනේ සත්‍ය හැමදාම දොරට තට්ටු කර කර ඉන්නවා පාර ගන්නෑ මොකද පෙළන ගතියක තියෙන්නේ තවන ගතියක තියෙන්නේ විපරිණාම ගතිය සංකතත්වයේ තියෙනවා ඉතින් මේකට සතුට වෙන මිනිස්සෙක් හිතුනොත් බලන්න සදාකාලික සතුටේනේ. මොනවා කෙරුවත් මේ මේ පිළිණු ගඳ තියෙනවනේ කොහේ කියන්නේ. වසන් ගන්න බැරි විදියට තියෙනවනේ. ඒක දිහා බලන්න ගියාම ඒකෙම රීචාර්ජ් වෙනවා. ඒකෙම රීජුනේට් වෙනවා. ඒකෙම ස්වර්ගය ගත කරනවා වගේ. ඉතින් ඒක කොයි වෙලාවෙද අපි මේක සතුටින් බාර ගන්න තැන කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වඩන අයෙක්මි. ඔබ වහන්සේ පැවසූ උපදෙස් පරිදි මම භාවනා වැඩමුළුව මුළුවේදී වර්තමාන මොහොත හිත පැවැත්වීමට උත්සාහ කළෙමි. සක්මන සහ පරයන්ක යන අවස්ථාවන්හි මාගේ හොඳම පරයන්ක අත්දැකීම මෙසේය. අද උදේ පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාස රැලි ඉක්මනින් සියුම් විය. නිදිමත වැනි තත්ත්වයක් පසුබිමේ වූ අතර එයට සතිය ආලෝකයේ යොමු කිරීමේදී එයට සතියාලෝකයේ යොමු කිරීමේදී හුස්ම රැලි තවත් සියුම් විය. හුස්ම සියුම් වී නැති වී ගියේ විටක දිස්විය. ආශ්වාසයට අමතරව තවත් වෙනස් වෙන යමක් ඇති බව වැටහුණි. ඒ ඉදිරියට පස්සට චලනය වන ස්වභාවයක්ද විය. මෙය ආශ්වාසයම ආශ්වාසයේම ස්වභාවයක්ද හෝ වෙනත් යමක්දයි නොවැටහේ. මේ අවස්ථාව පරයන්ක කීපයක අද්දුටුමොත් ඒ નિවරදිව ප්‍රකාශ කළ නොහැකිය. මෙම අවස්ථාව වටහා ගැනීමට වහන්සේගේ උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් මේ වාගේම භාවනා වැඩසටහනට සහභාගී වූ සීල යෝගින්ගේ භාවනා සෙත දියුණු වේයයි සිතමි. මම කියන්නේ තේරෙන්නේ නැහැ. මම මිනිහ මහලුකට. අපෝ කියන්නේ අන්තිම වාක්‍ය අන්තිම වාක්‍ය දීලා තියෙන විදිහටයි කියන්නේ. ඔබ වහන්සේට නිදුක් නිරෝධී සුව පතමි. දැන් අන්තිවාක්‍ය කියන කන් ඉන්නේ ඔක අන්තිවාක්‍ය නෙමෙයි. ඒ වගේම භාවනා වැඩසටහනට සහභාගී වූ සියලුම යෝගීන්ගේ මට ෆාමසි එකකින් ජොබ් එකක් ගන්න භාවනා පෙත දිනුවේ වයි පතමි. මෙන්න ග්‍රීක භාෂාව කියනවා වගේ අන්තිම වාක්‍ය කියන්නේ කිව්වා මේක ඉතිසල වාක්‍ය කියලා. මට හැබැයි ඔක්කොම නිසා කියපු දේ මතක නැහැ. පළවෙනි වාක්‍ය දෙක ආයි කියනවා. මගේ හොඳම පරයන්ක අත්දැකීම මෙසේය. අද උදේ පරයන්කේදී ආස්වාස ප්‍රස්වාස රැලි ඉක්මනින් සියුම් විය. නිදිමත වැනි තත්ත්වයක් පසුබිමේ වූ අතර දැන් මතක් වෙනවා. මතක් වෙනවා කියන්නේ මේ හොල්මන් කියවන මනසේ අවුල් වෙනවා උසාවියේ නඩුකාරය අප්සෙට් කරනවා ඒක ඇවිලක්. ඉතින් ඒකට උත්තරයක් අහනවා මේ தත්ත්වෙදී විනිශ්චයකට එන්න එපා. ඔක නැවත නැවත කරන්න. ඔතෙන් ගිහිල්ලා දැන් ඕනම කෙනෙකුට පොදුවේ මං කියන්නේ භාවනා කරන යනකොට එතෙන් ගිහිල්ලා නැවත නැවත කරන්න පුළුවන් නම් ඒක නැවත නැවත කරන එක විතරයි භාවනාව කියන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්න ප්‍රශ්නයක් ඕනේ නැහැ. බාධාවක් තියනවා විතරක් අහනවා. බාධාවක් නැත්නම් කියනවා බුරුමෙන් කියනවා පාරි වරුණකයි යන්නේ ඒකට ගමන. ධම්ම පාරේ ඉන්නවනම් ඵලයන්. ඕක දිගට දිගට කරන්න. මොකද ඒක පෙර පිනකට තමයි අපිට මේ දේ දැකලා තව ඉස්සරහට කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා කියන්නේ පෙර පිනක්. ඒක ඉතින් අවුරුද්ද 6 වටපිට බල බල ඉන්න. පොක නැවත නැවත කරන්න. ඒකට කියා ගන්න බැරි දේ. Tamanටම තේරෙන්න පටන් ගන්න. ඒක සාක්ෂාත් කරන්නේ කියලා කියන්නේ බහුලීකృత කරනවා කියන්නේ ඕකට තමයි. නැවත නැවත කරන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස යම් වේලාවක සිත සිතුවිල්ලක් ඔස්සේ ගිය පසු එය ආපසුගෙන ආපසු පෙරට වඩා සතිමත් ගතියක් දැනේ. මේ මෙසේ සිදු වේද නැත්නම් මනෝ විකාරයක් යන්න පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ක්‍රමේ හරි නැවත නැවත කර බලන්න හිත පිට ගියාට අපව ගන්න බෑ. ඒක නැවත එන ගතියකට යනකම් මේක පුහුරු කරන්න ඕනේ. හැබැයි කරගන්න ඕනේ. බල්ලට ඉංජු ඉංජු කියනකොටම එන විදිහට ඉස්සලා ඉස්සලා ඉංජු ඉංජු කිව්වට එයා රවම ගහලා ආපහු ගෙදර ඉබේම එන විදිහට හදා ගන්නවා. ඒක හැදෙනවා. ඒක මර මොහොතේදී කරන්න බෑ. ලෙඩ වුණාම කරන්න බෑ. වයසට ගියාම කරන්න බෑ. පුළුවන් තරම් ඒ ටික හදලා තියන්න. එතකොට කීකරු හිත කියන්නේ ඒක, භාවිත මනස කියන්නේ ඒක. ඒක කරන දෙයක් කරන තාක්කල් තාම මෝරාලා නැහැ. ඉබේ එන தත්ත්වයට આવොත් ඔන්න මෝරලා. ඒ නිසා ඕකම දහස්වර කිරීමෙන් ඒක ඉබේ වෙන தත්ත්වයට හදාගන්න. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස පරයන්කේ පිළිබඳ ප්‍රශ්නයක් පරයන්කේදී ඊයේ දිනේ සිට පහත අත්දැකීම නිරීක්ෂණය කළෙමි ආස්වාසය සහ ප්‍රස්වාසය නිරීක්ෂණය කිරීමේදී තද සුදු පැහැති ආලෝකයක් දිස්වේ මෙය නළලට උඩින් විහිදෙන ආකාරයෙන් දිස්විය මෙම ආලෝකයේ හිස් අවකාශයක් ලෙස දැනේ ටික වේලාවකින් මෙම தත්ත්වය පැවතියදීම ආස්වාසය සහ ප්‍රස්වාසය දැනුණු අතර සිත වෙනත් සිතුවිලි වලටද ගිය බවක් දැනුනි. සියල්ල අතර මෙම තද ආලෝක తත්වයේ දැනේ. ඊයේ සිට සෑම පරයන්කයකදීම මෙම తත්වයේ දැනේ. මෙය දිහා කිසිම හැඟීමකින් තොරව බලා සිටිමි. නමුත් මෙම ආලෝකය මනස වෙහෙස කරවයි. සමහර අවස්ථාවලදී ඇස් රිදීමට හිස රිදීමට පටන් ගනී. ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිර්වාණ සුවයත් වේවා. ඔය වෙලාවට පේන මේ ආලෝකයේම සමහරලාට ලයිට් එකම ලයිට්නස් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ශබ්දයක් බවටපත් වෙනවා. රූප බවටපත් වෙනවා. ඕන දෙයක් බවටපත් වෙනවා. ඒ නිසා ඒ එක ඒ තියෙන ශක්තිය නියෝජනය වෙන්නේ නැතුව ඉන්නේ මොන හරි දෙයක් විදිහට මැනිෆෙස්ට් වෙනවා. නමුත් ඒ ශක්තියට ඕනම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. මොන හරි කෙරුවොත් සංස්කරණය වෙනවා. අසංඛා අසංස්කාරව ඒක දිහා බලන ඉන්නෝනේ මැටි පිට දිහා බලන කුඹලෙක් වගේ මොනවත් හදන්න නැතුව. ඉතින් ඒකට ඒකම විවිධ විවිධ පැති වලට යන්න පටන් අර ගන්නවා. යා යුතුයි කියලා නම් මම කියන්නේ. නමුත් ආලෝකයම තමයි තම වෙලාවට සද්දයක් විදිහට පේන්නේ. ඇහැට පේන දේ කනට ඇහෙන දෙයක් විතරමලට සෑහලුවක් විදියට පේනවා. මට උඩ යනවා වගේ පහතට යනවා විවිධ දේවල් පේනවා. මේ ශක්තියේ තියෙන ඕනම දෙයක් කිරීමේ හැකියාව. ඉතින් ඒක මොනවාක්වත් කරන්නතර පිවිතුරුම අවස්ථාවේ ප්‍රාග් මට්ටමේ ප්‍රාථමික මට්ටමේ පවත්වාගෙන යනකොට අඩුම කෙලස් ප්‍රමාණයක් කියලා කියන්නේ. ඒක ඇත්තටම නඩත්තු කරන දෙයක් නෙමෙයි. අපේ හිතට යමක් නොකර ඉන්න බැරිකමේ තියෙන ගාය විතරයි උතන් තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මම දැන් මෙතන යන පාඩේ මෙනෙහි කළ විට සිත ෂණයෙන් නිසල් භාවයට පත්වෙයි. පරයන්කේ වූද සතිය පිහිටුවාගෙන දිගු කලක් සිටිය හැකිය. කයෙහි වේදනා ඇති වූ කල ඉරියව් මාරකොට යලි මූල කර්මස්ථානයට සිත පැමිණෙයි. සක්මන් හෝ එදිනදා ජීවිතයේ ඉරියව් පවත්වන විටදී පවා දැස් පියාගත් විගස සතිය පිහිටුවාගත හැකිය. තවදුරටත් සතිය පවත්වා ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔය දැත් පියාගන්න ඕනෙත් නෑ. දැස් අරගෙන හිටියත් ඒකේ වැටි ප්‍රශ්නයක් නෑ. මොකද සක්මන් කරන සතිය තියෙන්නේ. දැස් වසාගෙන නෙවෙයි. ආධුනිකයට අපි කියනවා ඉදurangින අරමුණ අඩු කරන්න ඇස් දෙක වහගන්න සද්ද නැත්ැනකට යන්නයි කියලා. නමුත් පස්සේ හැම ඉඳුරක්ම වැඩ කරද්දිමත් දහසකුත් එකක් අරමුණ තියෙද්දිත් සත්‍ය පැවැත්ම කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඇත්තටම මේ විපස්සනාවෙන් ඇති කරලා දෙන්නේ සමථදී කරන්නේ අර ඉන අරමුණු නතර කරලා ඒ කාර්මුණක හිත පවත්වන එක. විපස්සනාවේදී අරමුණු රාශි රාශිතියෙදී එහෙම නැත්නම් ටාගට් එකට වෙලිචිනවනේ පයින් පිම්මට සතාට වෙලිචින මට්ටමට මේක ගන්න පුළුවන්. ඒ නිසා ඇත්ත එක වහ ගැනීම පවා බාධාවක් කරගන්න එපා. ඉස්සරහට යනට ඒ ඔක්කොම ඇරලා දාලා ඕන තැනක තියෙන දේ මේකයි කියලා තේරුම් අරගන්න පුළුවන් ශක්තිය සතියක් එන්න පටන් ගන්නවා. එතකොට කරන්නේ වගවීමක් කොමිට් විල්ලක් නැහැ. බලා සිටීමක් විතරයි ඉතුරු වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්ස මම දැන් මෙතන යන්නෙන් අදහස් කරන්නේ කොමක්ද? උදාහරණ වශයෙන් මම භාවනා කරමින් සිටින විට නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටින විට සිත gedara දිසාවට ගොස් ප්‍රපංච කරමින් සිටී නම් එම අවස්ථාවේ මෙතන යනුවෙන් අදහස් කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස බලමින් සිටින අවස්ථාවද නොවේසේ නම් තමා දැන් සිටින්නේ gedara නොව භාවනාවකට ඇවිත් මේ ශාලාවේ වාඩි වී සිටින බවද තෙරුවන් සරණයි. ඉතින් ඒකට සරල උත්තරය ගන්න ඉරියව්ව කියලා ගන්න. මම දැන් මෙතන කියලා කියන්නේ ඉන්න ඉරියව්ව මොකක් වුණත් ඉරියව්වට හිත ගැනීම තමයි ආරම්භක ශේෂය. අවසාන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේ සමාධි නිමිති පෙනෙන මට්ටමට මගේ සතිය දියුණු වී ඇති බව මගේ විශ්වාසයයි. මීළඟ පියවර ප්‍රථම ධානයේ බව මම සිතමි. මින් ඉදිරියට යාමට අඩුම ගන්නේ ප්‍රථම ධානයවත් ලැබිය යුතුයයිද මම සිතමි. එසේ නොකර විපස්සනාවට හැරවීම උදාහරණ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීම හෝ ඇතිවීම නැතිවීම ගැන මෙනෙහි කිරීම තුළින් නැවත නැවත සිත පිට යාමටත් සිතවිලි තුළට මම රිංගා ගැනීමක් සිදුවන බව පෙනේ. ධ්‍යාන නොවඩා විපස්සනාවෙන් පමණක් ඉදිරියට යා නොහැකි බව මගේ විශ්වාසයයි. මේ පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. වහ වහ ඉදිරි ගමන සාර්ථක වේවා. ඔය සතිය තියෙනවා නම් සමතෙන් විතරක් සමත නැතු යන්න බෑ විපස්සනා විතර යන්න බෑ කියන ඔක්කොම හිතවිලිනේ. ඒ නිසා හිතවිලි තියෙන කිසිම තැනක සතිය නෑ. ඒසාව තියෙනමයි කියන සතිය සමාධි නිමිත්ත තියෙන නෙවෙයි. සමාධි නිමිත්ත ඇතුළේ සතිය තියෙනවනම් සතියට අහිංසකව निराවුල්ව තව ඉස්සරහට යන්න කියන්නේ එතකොට ප්‍රශ්න විසඳලා දෙනවා. ඉතින් ඊට පස්සේ දැන් මේ සමාධියක් නැතුව විපස්සනා යන්න බැරිය. විපස්සනා කරනවා කියලා කියන අනිත්‍ය දුක්ඛ අනත්තම් බැලිල්ලේ ආදි වශයෙන් දේවල් සියල්ලම ප්‍රපංච තමයි. එහෙම නැත්නම් චින්තාමේ දේවල්. ඒ චින්තාමේ දේවල් එනකොටම සතියේ අහිංසකම නැති වෙලා යනවා. ඍජුගතිය නැති වෙලා යනවා. සරල ගතිය නැති වෙලා යනවා. ඉතින් ඒක තමයි කෙලස් කියන්නේ. මොන්න જાතියෙන් කල්පනා කරත් අර සතිය පැවැත්වෙනකොට තියෙන නිරෝල් භාවය, නියතමානී භාවය, සරල භාවය කැඩුනා නම් මතක තියාගන්න දැන් ඉතින් පාරෙන් පිට පැනලා තියෙන වාහනේ ආපහු පාරේ ගෙනත් තියාගන්න. පාරේ ගෙනත් යන්නේ තමයි අපි සතිය කියලා අදහස් කරන සමත වේවා විපස්සනා වේවා කෝක වුණත් කල්පනාවෙන් නම් කොතනකටවත් යන්න බෑ. ඒ නිසා සරල සතිය පුළුවන් තරම් තව දිනු කරන්න. එතකොට සතියෙම සුඛාන මාතර ගනිවි මෙහෙවන්න ඕන තැනට මෙහෙවාවි. දැන් අපි හරියටම පැයකමාරක් විතර අරන් තියෙනවා මම එනකොට ප්‍රමා වෙච්ච එකත් එක්ක බලනකොට. ඉතින් තවත් අහන්නේ අපි ප්‍රශ්න තියෙනවද කියලා? ඒ දෙන්නපා මයිකේ දෙන්නපා මං කිව්වේ නෑ. <laughs> ඇයි කමාරක් ගිහලා තියෙනවා දැන් ගියොත් එහෙම නෑ නෑ දෙන්නේ නෑ. ඒක ලියන්න දැනුණා ලියලා තියාගන්න. ඒක දැන් ලියන්න ලියලා හෙට දාන්න. හෙට අපිට කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙම නෑ මේ ප්‍රශ්න ගණන් ගන්න එපා. ඒ තරම් වෙන්න දෙයක් නෑ. මොකද අපිට සක්මන් කරන්න තියෙන වෙලාවේ ඈ ඒක ලියන්න. කොලයක් අරන් ලියලා දාන්න පළවෙනියම දෙන්න කවුද අපේ මේ මෑට ඉස්සල්ලා මේ ප්‍රශ්නේ උසාවියේ පටන් ගන්නකොටම ගන්නවා. මොකද සක්මන් කරන්න බැරිුණොත් එහෙම අපි අර මගෙන් වෙච්ච විනාඩි 15 තවත් ඇද්දි ඇද්දි කියලා සක්මන් ඊටමත් වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට මට අර නිෂේධ බලය පාවිච්චි කරන්න වෙනවා. කනගාටුයි මම එහෙම කරන්නේ නැහැ. පුළුවන් තරම් මේවා කරනවා. දැන් අපි තියෙන විනාඩි 40ක විතර කාලයක් සක්මනට අපි සක්මනේ පස්සේ හතරට එකතු වෙනවා පරියන්ක භාවනාව. සියලු දෙනාටම තෙරුවන් සරණයි.